අවසරයි මෑණියුරුනි සද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමකට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ කාලසටහන් පරිදි අපි ඉල්ලා සිටිමු දේමාත්මයාගේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදියට ගෞරවනීය ස්වාමින් වහන්සේ අද සභාවට ඉදිරිපත් කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න 9ක් ලැබිලා තියෙනවා. පළමු වන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පර්යංක භාවනාව කරන අවස්ථාවලදී හුස්ම කෙරෙහි සිහිය පිහිටවීමද වාඩි වී සිටින ඉරියව්ව ගැන එනම් ස්පර්ශවන ස්ථාන කෙරෙහි සිහිය පිහිටවාගෙන සිටීමද තවත් විටකදී අවට ශබ්ද අරමුණු කෙරෙහි සිහියෙන් සවන් දීගෙන සිටීමද සිදු කරමි. ඒ විවිධ අවස්ථාවලදී කුමන අරමුණක් ගත්තත් ක්‍රමයෙන් අරමුණ තුනී වී ගොස් නිශ්චල තත්වයට පැමිණිය හැකිය. එසේ විවිධ අරමුණු විවිධ පර්යංක භාවනා අවස්ථාවලදී ගැනීම සුදුසුද. ඒකට එකම භාවනා අරමුණකින් පමණක් පුහුණු වීම සුදුසුද. දෙවනි කොටස භාවනා අරමුණ ක්‍රමයෙන් ගෙවි ගොස් මනස නිශ්චල වූ පසු ඔබ වහන්සේ පැවසූ පරිදි මකන ලද හිස් බෝඩ් එකක් දෙස බලා සිටිනවා මෙන් එම දැනීමෙන්ම සිටිමි. එය සමත භාවනාවක් වේදයි මට වරක සිතේ. මෙම අවස්ථාවේදී විදර්ශනාවක්ද මේ සිදු කෙරෙන්නේ යන්න පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ප්‍රශ්නේ මුල් කොටස තියෙන්නේ අපි භාවනා කරනකොට එක රූපාරම්මණයක් අරගෙන කරනවද එහෙම නැත්නම් කීපයක් අරගෙන කරනවද කියලා ඇත්තට මේක ඉතින් අපිට ලැබෙන විදියට තමයි තීන්දුව වෙන්නේ ඒ නිසා ආධුනිකයන්ට කියනවා නිත්‍යපතා ලැබෙන මධ්‍යස්ත කියන්නේ ඉබේ ලැබෙන ලේසියෙන් ලැබෙන මධ්‍යස්ත අරමුණට හිතියෝ දණ්ඩි කියලා ඒ නිසා අපි අරමුණු ඇසුරු කිරීමෙන් තමයි කොයි අරමුණද නිතර නිතර මුණ ගැහෙන්නේ කොයි අරමුණද මධ්‍යස්ත උපේක්ෂක ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක් වෙන්නේ කියලා තීන්දුව කරන්න ඕනේ. ඒ නිසා මේ දීර්ඝ පරිශ්‍රණයට පස්සේ ਸਰවචන් වහන්සේ ඔය මේ පල්ලංකම් ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා සෝ සතෝ අස සති සතෝ පස්ස සති කියන කාටත් වගේ පොදු යෝජනාවක් ගියේ. ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න නැත්නම් ආස්වාසයේ සතියෙන් කරන්න ප්‍රස්වාසයේ සතියෙන් කරන්න කියලා. ඒක මහසි භාවනා ක්‍රමයේ මතුවීමත් එක්කම වේත වටන් ගත්තා හුස්ම අහුවෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එතකොට මහසි සාරසවන්සේ අත තියලා අල්ලන්න පුළුවන් උදරේ පිම්බීම හැකිලිම ක්‍රමයේ මතු කරලා දුන්නා. ඒ දෙකම කෙරෙන්නේ වායෝ පොට්ටබ ධාතුවේ. ඊටත් ඉස්සලා තමයි තියෙන්නේ පල්ලංකම් ආභුජීත්වා කියලා පළඟ බඳ කයට හිත ආපු වෙලාවේ හිත කොහොමද කියලා ඉතින් සටහන ගන්න කියනවා. ඒක තමයි අපි හැප්පෙන තැන කියලා කියන්නේ. ඉතින් මේ කාරණා තුනම දැන් අපේ තේරවාද කමිටුවේ සම්මත මූල කර්මස්ථාන. ඉතින් මේක කොයි එක ගන්නවද කියන එක යෝගාවචරයට කල්ැතුව තීන්දුව කරනට වඩා මතුවෙන ක්‍රමේ හැටියට අහුලා ගන්න එක වඩා හොඳයි කියන එකයි මගේ පුද්ගලික මතය. තමන්ට එන විදිහට තමන් ඇසුරු කරලා බලන්න වැඩියෙන්ම මේ ගෑන් ළමයි තුන් දෙනෙක් ඉන්නවා. કોઈ ගෑන් ළමයිද චපල නැත්තේ. કોઈ ගෑන් ළමයි නිතරම හම්බෙන්න බලන එකෙල්ල බඳින්න. ඉතින් හදිස්සිය ඇවිල්ලා ටටා කියලා ගිය කෙල්ල ලස්සන වෙන්න පුළුවන්. නමුත් බඳින්න විදියක් නැහැ. මොකද අලගේ මුල්ගේ මොකුත් දන්නේ නැහැ. ඒ නිසා තුන් හතර දෙනෙක් ඇසුරු කරාට බඳින්නේ කොයි එකද කියලා කොයි එකනද කියලා හිතනවා වගේ මට උනේ නැහැ එක්කෙනෙක්වත් හම්බුනේ නැහැ මට. මේකෙදි මට කියන්න තියෙන අපිට තීන්දුව කරන්න අයිතියක් නැහැ. ඒක තීන්දුවයි. කලබ කතා කරලා හිටියට අපිට එහෙම අරමුණු තීන්දුව කරන්න වෙලාවක් නැහැ. බලහන් ඉන්නකොට පේන අරමුණ තමයි තියෙන්නේ. නමුත් දැන් ඔය මේ යෝගාවචරයාගේ රචනා ශිල්පයනෝ බලනකොට යාට අරමුණක් තියා බලනකොට තැම්පත් වෙන ගතිය තියෙනවනම් අරමුණක සුවිශේෂී වටිනාකමක් මේ යෝගාවචරයට නැහැ. එහෙම වටිනාකමක් එන්නේ හිත කලබල දකින් දකට අරමුණු කලොප්පේ කුලප්පු වෙන එකනට තමයි අර නිශ්චල අරමුණක් කරන එහිම හිතයේදීම හිත කීකරු කරගන්න අවශ්‍ය වෙන්නේ. කොයි එක බැලුවත් සංසිඳෙනවා නම් කොයි අරමුණක් ප්‍රශ්න නැහැ. ඊට පස්සේ අරමුණක බලපෑම අඩුයි. ඒ කෙනාට විසභාග අරමුණක් වුණා ප්‍රශ්න නැහැ. ඉතින් සයිතෙන් ගියාට පස්සේ ආයේ මේ අරමුණක් අල්ලගෙන හිත වෙහස ගැනීමක් කරදර ගැනීමක් අවශ්‍ය කරන්නේ නැහැ. දෙක ඒ විදිහට තැම්පත් වුණාට පස්සේ ඒ හිස්තනතර බලාන ඉන්නවා කියන එක සමතද විපස්සනාද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. ඒකට උත්තර දෙන්න වෙන්නේ ඒ හිස්තන දකින්න ඉස්සලා දකින්න අරමුණ සහ හිස්තන ඉවරනාට පස්සේ දකින්න අරමුණ පිළිබඳව විස්තරයක් ගන්න පුළුවන්. එහෙනම් එතකොට ඒකට විස්තර කරන්න පුළුවන්. දැන් මේකේ තියෙනවා ආනාපාන වගේ ගිහිල්ලා ඒ අරමුණ මැකිලා යනවා. කළු ඇල්ල කළු පාට වෙනවා. මොන අරමුණක්වත් නැහැ. ඒකට අපි දන්නවා තිබුණේ කලින් ආනපානේ නම් ආනපානේ නිමා වෙනකොට හිතන මතුවේ. ඊට පස්සේ මේ හිතන ඉවර වෙන්නේ කොතනින්ද කියලා ආන ඒතරතුර සභාගත කරනවා නම් ඒ කාරණාවලින් කියන්න පුළුවන් මේ මැද තියෙන පාළු ගතියට බැඳිලා එහෙම ආස වෙලා එතන සමතේකටපත් වෙලා තියනවාද එහෙම නැත්නම් ඒකේ මුලාග දෙක සපේලා කියන්න පුළුවන් අවදි භාවයක් තියනවාද ඒ කියන ඉදිරිපත් කරන කාරණාවලින් විපස්සනාවකට දොර කවුරු යොර කළ දෙන්න පුළුවන් නිසා මේ ලියපෙකනා අපි කැඳවමු දෝසාවිද කැමතිද කට උත්තර දෙන්නේ මේ මේ හිස්තන ඉවර වෙන්නේ කොතනද මොකෙක් මොකෙන්ද වෙන්නේ කියලා අපිට වාර්තාවක් දෙන්න එතකොට පුළුවන් මේක පිළිබඳව විග්‍රහයක් කරන්න කැමතිද ලියන එකනා ලියපෙකනා තවුසන්නේ නැත්තම් අනිදාසේ ආයෙස්සරක් බලන්න. ඒ වගේ හිස්තැනකට ඇවිල්ලා ඒ හිස්තැන කියන එක සදාකාලික නিত্য සුඛ සුබ දෙයක් නෙවෙයි. ඒ බොහොම ජවනිකාවක්. කෙටි ජවනිකාවක්. ඒක ඉස්සෙල්ලත් මොනවදෝ තියෙනවා ඊට පස්සෙත් මොනවදෝ තියෙනවා. ඊට ඉස්සෙල්ල මොකද්ද තියෙන්නේ? එතන කොහොමද හිස්තැනට යන්නේ? ඊට පස්සේ හිස්තැනෙන් මිදිලා මොකේද දෙන්නේ කියන ටික හොඳට බලන්න. ඒකෙන් දැනගන්න පුළුවන් හිත මේ වැඩේට සූරයි දක්ෂයි ඉදිරියට යනවද? විපස්සනා සමත දෙක ඒ දෙන කට උත්තරෙන් අපි විසඳා ගන්න බලමු. අනේ අපි ඒක බලාපොරොත්තු වෙමු හෙට. දැන් ඉදිරිපත් කරන්න නැති නිසා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස ඔබ වහන්සේ මරණය මේ ජීවිතේම අත්දැකීම සමාවෙන්න ඔබ වහන්සේ මරණය මේ ජීවිතේම අත්දැකීමට සතිය වැඩිම ගැන පහදා දීම නැවත අපහාට කරුණාවෙන් විස්තර කර දෙනමින් කාරුණිකව ඉල්ලමි. දෙවැනි කොටස පර්යංක භාවනාව කරන විට පිම්බීම හැකිලිම සංසිඳී නිශ්චලව සිටීමට පුළුවන්. සිතුවිලි ටිකක් විටින් විට ආවත් ඒවා විගස නැතිවේ. මෙවිට හද තුල ස්පන්දනය අත්වල කකුල්වල චලනය දැනේ. නැවත පිම්බීම හැකිලීමට යොමු වූ විට සංසිඳේ. සක්මනේදී පොළව ගැටීම ටික වේලාවකින් නැති වී සංසුන්ව සක්මන් කරමි. කරදර පැමිණි විටත් ප්‍රශ්න ආවිටත් මම සක්මනට යොමු වෙමි. එවිට සිත බොහෝ දුරට සංසුන් වේ. මුලදී සක්මනට ඊතා මැලි වූ මම සක්මන මහත් උපකාරයක් විය. වැඩිදුර උපදෙස් පතමි. ඔබ වහන්සේට මෙම ධර්ම ප්‍රචාරක කටයුතු තව තවදුරටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ සක්වන පරියංක දෙකේ විස්තරය ගත්තොත් පළවෙනි ප්‍රශ්නට උත්තරයක් හොයන විදිහට පරියංකේදී අපි යම් අරමුණක් අරගන්නවා. ඒ අරමුණේ දැඩි ලෙස සති සංඥාව පිහිටවනවා. මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හරි ආනපානිය ගන්නවා. ඊට පස්සේ පිම්බි මැකිලිම. ඊට පස්සේ ඒක ක්‍රමයෙන් නැතිවලා යනවා. කොයි වෙලාවක හෝ අර පිම්බි මැකිලිම කියලා සංඥා කරමින් මෙනෙහි කරමින් අඳුන ගනිමින් ගියේ දේ අඳුනා ගන්න බැරි තරමට සංඥාව දුර වෙලා යෑම මරණයක්. අපිට අපි සංඥා ලෝකයක ජීවත් වෙන. අපේ අපේ හීන ලෝකයක ජීවත් වෙන්නේ. ඉතින් මේ හීන ලෝකේ සංඥා ටික නැති වෙච්චාම ඉතින් මේ මනුස්සය ඉවරයි. ඉතින් ඒකට තමයි අපි බය. ඒකට තමයි පිරිත් නූල් ගැට ගන්න. ඒකට තමයි අපි ඔය ඇප නූල් ගැට ගන්න. ඒකට තමයි අපි දෙයියෝ යදින්නේ. ඒක තමයි අපි එක එකනා පිටිපස්සේ යන්නේ මේ අපි වටේ හයි කරගෙන තියෙන කුඤ්ඤ ටික පෙනිපෙනී තියෙනවා නම් අපිට පෞල් ජීවිතය ගත කරනවා සමාජ ජීවිතය ගත කරනවා කියලා පේනවා. නැත්නම් ඒක සම්පූර්ණ ක්ෂරේ ටික ටික ටික ටික ටික ගිහිල්ලා සම්පූර්ණම නැති ලෝකෙට සංඥාවක්කින් තොර ලෝකයකට යන්න පුළුවන්කම කියලා කියන්නේ මරණයට මුහුණ දීමක් වගේ. න සංඤ සංඤේ න විසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේ න විභූත සංඤේ බුදුජනසේකට සාකච්ඡාවකදීක සඳහන් කරනවා නසඤ්ඤ සංයමේ ලෝකේ පේන සංඥාවක් නෙවෙයි අපි ඒ වෙලාවේ ඉන්නේ. මේ ඥාන පිරිමේ නිශ්චල චංචල දේපල මම සාමම නොවේ මොකක්වත් නෙවෙයි. න විසඤ්ඤ සංයේ වලට විසඤ්ඤ වෙලත් නැහැ. න අසඤ්ඤ සංයේ අසඤ්ඤ තලයට ගිහිල්ලත් නැහැ. සංඥාවක් නැත්තේත් නැහැ. මොකද්දෝ තියෙනවා. අන්න එතෙන්ට යනකොට අපිට තේරෙන පටන් ගන්නවා අපි ওই තියෙන තණ්හාවට එතන හිටින්න බෑ, මානෙට එතන හිටින්න බෑ, තෘෂ්ණාවට හිටින්න බෑ. මේ තණ්හාමාන දිට්ඨි තුනම හිටින්නේ ප්‍රපංචයක් මත. එහෙම නැත්නම් සංඥාවක් මතේ සංඥාමේ ගෙවීම දැකීම විරෝධාර ක්‍රියාව. දැන් මෙතන ඉන්න ඔක්කොමලා වගේ ඒක දැකලා තියෙනවා. නමුත් ඒක ඉවර වෙනවා දකින්නට සහලවන්න පටන් ගන්නවා. බය වෙනවා, දඟලනවා. ඒ කියන්නේ මරණය අත්දකින්නවා කිය. ඉතින් හැබැයි කරන්න කරන්න කරන්න ਸਰවචනහන්සේ කියන්නේ ඔක ටික ටික පුරුදු වෙනවා. අදටත් වැඩිය ගෙවන්න පුළුවන් හෙට. හෙටත් වැඩිය ගෙවන්න පුළුවන් අනිත් ඒක වෙන්නේ හරියට මේ පැන්සලක් කුල් කරනවා වගේ පිටිපන්දවක් පත් වෙන ඉබන්දම ගෙවෙනවා වගේ පත් වෙන්න පත් වෙන්න ගෙවෙනවා. ඉතින් ඒක නිසා පත්තු කරලම තියන්න. ඒතර යම් වෙලාවක තමයි තේරෙනවා දැන් මෙතනින් එහාට මට මතක නැති වෙනවා මම නැති වෙනවා මාන්නේ නැති වෙනවා තෘෂ්ණා නැති වෙනවා ඒතිෙදිත් මම මේ පරිශ්‍රණය අතාරින්නේ නැහැ. ඒකට කියනවා පරිපූර්ණ වීර්ය කියලා. වැඩි ඉවර වෙනකම මං යනවා කියලා යනවා කියලා කියන්නේ මරණය අත්දකින්නවා කියන එක. ඉතින් මේවට කියනවා ක්ෂණික මරණ කියලා. මත ඒක හත්තර සැරේ 10 15 සැරේ විඳපු කෙනාට තීරණ පටන් ගන්න මේ මරණයට තියෙන බය නිසා මොන්න තරම් පොදියක් අල්ලගෙන ඉන්නවා. මොන්න තරම් දේවල් වටපිට මේ අටවගෙන ඉන්නවද මේ මරණයට බය නිසා. ඉතින් ඒ ඒ මරණයට තියෙන බය ඥාන පිරිමිකමක්වත් බුද්ධාගම උද්දාකමක්වත් බාල වයස මාළු උගත් නුගත් ලස්සනවල මොකක්වත් නැහැ. මේ මරණය කියන එකට තියෙන බය නිසා තමයි මේ ලෝකෙ මේ නටන නාටකම් තේරෙම. ඒක එච්චරම වටිනවද කියලා. මේ තරම්ම කොහොමද මැරෙනවා? එතකන් ඒ මැරෙන්න මැරෙන්නේ නැති වෙන්න නිත්‍ය සංඥාව ගන්න, සුඛ සංඥාව ගන්න, සුභ සංඥාව ගන්න, ආත්ම සංඥාව ගන්න අපි මේ වට කරගෙන තියෙන නාටකම තියා බලනකොට නිකන් වේදිකා සැරසිල්ලක් විතරයි. ඔච්චරම ආලවට්ටමක් ඕකට ඕනේද? කොහොමද මැරෙන එක කියලා ඊට හුරු වෙන්න පටන් ගත්තොත් මරණයට උරු වෙන්න පටන් අරගත්තොත් ඒ කෙනාට සහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවන් කොහොමටත් මැරණ එක. නිසා ඔය අතිසුකෝපභෝගී දේවල් ඕනෙත් නැහැ. අතිශය ආරක්ෂක ධර්ම අතිශය මේ ඉන්ෂුරන්ස් ඕනෙත් නැහැ. කොහේ හරි කාණුවපල්ලේ බැලලා මැරලා ඉවරයි. ඕකට ඔච්චර බැලට දෙයක් තියෙනවද? කියලා අපි අර මෙතෙන් බැඳගෙන හිටව පොඩි බැඳගෙන හිටපු දේවල් පොඩ පොඩ පොඩ දිගාරින පටන් ගන්නවා. ඒ නිසා මේ මරණය ඊට පස්සේ වෙන ඇත්ත මරණයටත් සූදානමක් වෙනවා. ඒ නිසා කවදා හෝ අර తాවකාලික මරණයවත් අත්දකින්න නැතුව සුවන් මාර්ගඵලයට යන්නේ කියලා කියනවා. සෑහෙන දුරට යනකම් නොදන්නා තැනට යන්න ඉගෙන ගන්න ඕනේ. සෑහෙන තැනට යනකම් කියන්න බැරි තැනට යන්න පුළුවන් වෙන්න ඕනේ. සෑහෙන තැනට යනකම් භාෂාව ක්‍රියාත්මක වෙන තැනට යන්න ඕනේ. ඒ ගිහිල්ලා ඒක ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් අඩු සත්‍යක් කියලා තේරුම් අරගෙන ඒකටම ජීවන රටාව සකස් කරගන්නවා. එතකොට මේක මේ මූර්තය හරහා අමූර්තය යන ගමන. මරණය හරහාමයි අමෘතයට යන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා කරන මේ වීරිය දහහක් දිනා ගැනීම සඳහා කරන යුද සෙබලගේ වීරයට වැඩි වැඩි කියලා බුදුහාමුදුරු කියනවා. Taman දිනා ගන්න කරන්නේ. ඒ තරම් අපි මේ නටන නාටකන් සේරම මේ තාම දන්නේ නැති, දකලා නැති මරණයකට බය කරන සෙල්ලම්. අර මැරෙන්නේ නැහැ වාගේ. නමුත් බුද්ධ ආදී උත්මෙන් වහන්සේලාම විස්තර කරලා දීලා තිනවා ඔය ඔය මරණය සඳහා මරණය වෙලක් කියන තියෙන බය සඳහා රැස් කරන වස්තු වලට වැඩිය කොච්චර වටිනවද ආධ්‍යාත්මික වස්තු. ඒ කරන්න නම් මරණය කැප කරන්න ඕනේ. ජීවිතේ කැප කරන්න. ශරීරේ කැප කරන්න. ඒක අමාරුයි. සෑහෙන භාවනා අධ්‍යක්ීම් නැතුව භාවනා අධ්‍යක්ීම් තිබුණත් ඒක ඊට වැඩිය හොඳ ගතියකට එනවා මිසක් 100ක් කරන්න බෑ. මරණ වෙලාව කොහොමඩක්වත් එහෙම එකක් අත්වදින්න නමුත් ඔය තරම්ම ඔය කියන යකා කළු පාට නැහැ. යකා නම් තමයි. ඔය කියන දත් තිලෙට ඇවිල්ලත් නැහැ, ඇස් දෙක රතු පාටත් නැහැ, කළුත් නැහැ. යකා කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙන්ද යක්ෂ జాති කියලා කියන්නේ. ලංකාවේ ඉඳලා තියෙන යක්ෂ නාග. ඉතින් අපි ඔක්කොම යක්කෝ තමයි. අපි හිතන්නේ යකා වෙනම ඉන්නවා කියලා. මාරය කියලා වෙනම එකෙක් ඉන්නවා. මොකාවත් නැමේ අපි වට කරගෙන නෑ ඒ ටික විතරමයි මාරයෙකුට ඉන්නේ වෙන කවුරක්වත්ම නැහැ. අන්න ඒ ටිකේ මිදුණා නම් මේ ජීවිතේදීම මරණෙමුත් මෙතුණා ඔක්කොගෙම මෙතුණා. අපි යන් ගාව ප්‍රශ්නයකට. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මට හොඳින් කෙරෙනවා කියා දැනෙනවා. එහෙත් පර්යංක භාවනාවේදී මට හුස්ම ගැනීම කොහොමටවත් දැනෙන්නේ නැහැ. එහෙත් බඩ පිම්බීම හැකිලිම දැනෙනවා. තවද එම භාවනාව විනාඩි කීපයක් තිබුණත් කකුලේ ඇතිවෙන හිරිවැටීම සහ තද ගතිය නිසා ඉරියව්ව වෙනස් කිරීම නිසා භාවනාව වෙනස් වෙනවා. ඉරියව්ව ඒ විදිහටම පවත්වාගෙන යන්න උපදේශක් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. මේකේ මම හිතන්නේ භාවනාව කියන වචනේ පටලවාගෙන තියෙනා වගේ මම කියන්නේ ඒක මේ පවක් අපරාධයක් කියලා. මොකද භාවනා කියන වචනේ සතිය කියන වචනෙන් වෙනස් කරලා අයින් කරලා රචනෙ ලියන්න. එතකොට ওই ප්‍රශ්නේ ඉවරයි. ඒ නිසා ලියුපෙකන කැමැතිද ඒ ලියුම Taman අතට අරගෙන භාවනා කියන වචනේ වෙනුවට සතිය කියන වචනේ දාලා නැවත කියවන්න. එතට උත්තරය ඒකෙම තියෙනවා. ලියුපෙකන මේ මේ උදේ මාත්‍යම නෙවෙන්නේ. නෑ ඒ කවුද ලියුපු එකන ලියව අන්න පිටිපස්සේ අත උස්සනවා. පොඩ්ඩක් එමු ඉස්සරහට එන්න මයික් එකේ අපේ වයර් එක එච්චරම දිග නැහැ. ලියුම කියවන්න මේ භාවනා කියන වචනේ වෙනුවට සතිය කියන වචනේ දාලා එතකොට ওই ප්‍රශ්න උතන හුඟක් දිය වෙලා යනවා. පොඩ්ඩක් ඉස්සරහට එන්න වෙනවා මොකද අපේ මේක දිග මදි ගතියක් තියෙනවා. පේනවද ඔතෙන්? උදේ මත් ළඟට ආවට කමන්නේ අද හැබැයි නෝන මත් ඉන්නවා හැබැයි. සක්මන් භාවනාව මට හොඳින් කෙරෙනවා කියලා දැනෙනවා. සක්මනේ සතිය පිහිටීම හොඳින් කෙරෙනවා කියලා දැනෙනවා. එහෙමයි කියන්නේ. සතිය පිහිටීම හොඳින් කෙරෙනවා කියලා මට දැනෙනවා. එහෙත් පරියංක භාවනාවේ විදි මට හුස්ම ගැනීම කොහෙවත් දැනෙන්නේ නැහැ. ඉතින් පරියංක භාවනාවේදී හුස්ම ගන්න ඕනෙමයි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. පේන දේ කියන්න කියලා කියන්නේ මුන්නවක්වත් නොකර ඉඳලා පරියන්කෙදි කෙරෙන්නේ මුන්නවක්වත්ම හිතාමතා නොකර වැටහෙන දේ කියන්න. ඒකට අරක නැහැ මේක නැහැ ලයිස්ට්ුවක් ඕනේ නැහනේ. මේ තියෙන පේන දේ කියන එකනේ. නිසා ආනාපානයයි භාවනාවයි සතියයි යොතුන පටලවාගෙන තියෙන්නේ මම මේ පට ඇරලා දෙන්න හදාන්නේ ඒ නිසා ආනපානේ නැති බවක් භාවනා කමටහන වාර්තා කවදාකවත් නෑ වචනේ බෑ වචනේ එන්න බෑ එම්නම් භාවනා තේරිලා නෑ බහන තියෙන තියෙන එක කියන එක නේ කියන්නේ. අරක නෑ මේක නෑ නඩුර කියලා මොකක්වත් නෑ. හරි කියමු කියමු මම බාධා කරන වැඩි. එහෙත් බඩ පිපීම හැකිලිම දැනෙනවා. තවද එම භාවනාව විනාඩි කිහිපයක් තිබුණත් කකුල ඇති වෙන හිරි ගැටීම සහ තද ගතිය නිසා ඉරියව් වෙනස් කිරීම නිසා භාවනාව වෙනස් වෙනවා. එතකොට ඒ තද ගතිය හිරි වැටීම දැනෙන්නේ සතිය තියෙන නිසාද නැත්නම් සතියට අරියාදුවක් මේක? සතියට අඩි අඩුවක් වගේ එනේ ආයසරක් කියන්නේ දැන් ඔක ලියලා තියෙනවා මේ භාවනාවට මේ කරගෙන යන්න බැරි කකුල හිරිවැටෙනවා තද ගති දැනෙනවා කියලා. ඉතින් ඒ විදිහට කයේ දැනෙන තද ගතියක් හිරිවැටීමක් ඒ වෙලාවේදීම දැනෙන එක සතියට සතිය තියෙන නිසා ලැබිච්ච ආධාරයක් සතිය නිසා ලැබිච්ච ප්‍රතිඵලයක්ද නැත්නම් සතියට අරියාදුවක්ද? සතියට දිබඳ හරියද ඔක් නෙවෙයි. අන්නේක තේරෙන්නේ සතිය කියලා වචනේ දාලා භාවනා කරන්න ඕනේ. මේ භාවනා කියන වචනේ දාලා කරන්න ගියව මම අපි මොකද්දෝ නිකම් අමුතු චිත්‍රයක් මව ගන්න. කයේ තියෙන බව දැනෙන්නේ අපි එදිනදා ජීවිතයේ මොයි තොපියක් කකා අයිස්ක්‍රීම් එකක් කකා කයි වර්ග කියලා කියලා ඉන්න වෙලාවට මොකක්වත්ම දැනෙන්නේ නැහැ. ඒකනේ කරන්නේ සාමාන්‍යයෙන්. ඒ භාවනා කරන්න ගියොම හැම කැක්කම හැම පිපුරුමක්ක ඉදි කටු අනිනවා නම් මනන් දැනෙනවා. ඉතින් මේක භාවනා ප්‍රතිඵලයක් කියලා ගත්ත දවසේ ඔහම නෙවෙයිනේ රචනෙ ලියන්නේ. මගේ කය ඒ වෙලාවේ මේ හිතාගත් එකක් නෙවෙයි හිතලුවක් නෙවෙයි මගේ කය ඒ වෙලාවේ දැනෙන දේ. ඒ විදිහටම දැනෙන්නේ ඒක හොඳ ලකුණක් දැම්ම සතිය පිහිටියයි කියලා. ඒක අරියාදුවක් කියලා ගත්තොත් ගත්තේ එහෙමනම් ඉතින් ලියන ලියමනෙම පේනවා. එපා වායට ඕති බෙදන්නා වගේ තමයි වැඩේ යන්නේ. නෑ කියවම කියවම තමයි මෙච්චර ඉවර නෑ නඩු ඉවර නෑ තාම. <laughs> ඉරියව්ව ඒ විදිහෙන් පවත්වාගෙන යන්න උපදේශයක් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. ඒක හරිම ලේසියි. මරණයෙන් පස්සේ මොනම දෙයක්වත් වෙන්නේ ඉරියව්ව තිබ්බ ඇටි හිටිනවා. මොකක්වත් වෙන්නේ නෑ. අන්තභාගනෝ 150ක් හරියනවා. මැරෙනවා 100%ක්ම හරියනවා. ඒක නෙමෙයි මේ අපේ ඉරියව්වක් එක දිගට පවත්වන්න ඕනේ කියලා එහෙම දැඟලුමක් නෙමෙයි තියෙන්නේ. සතිය පිහිටියා නම් ඉරියව් වෙනස් වීම අඩු වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඉරියව් නොක වෙනස් නොකර හිටියයි කියන එක සතිය නෙමෙයි. ඉතින් ඒ නිසා අපි බලන්න හදන්නේ සතිය හරහා මේ දඟලන අලියන ගති පොඩක් අඩු වෙයි. නමුත් ඒ සතිය පිහිටනට ඇඟේ එන ඒ කැක්කුම් පිපුරුම් පිළිබඳව ඒක අරිය ආදුවක් භවනා කැඩීමක් කියන ආකල්පෙන් ගියොත් අපිට සතියට අනුග්‍රහ කරන්න තේරෙන්නේ සතිය නිසා ලැබෙන හැම ප්‍රතිඵල ප්‍රතිඵලයකටම අපි හිතනවා හරි ආදුවක් කියලා. ඒ ඒ කියන ඒ කියන කාරණා තේරෙනවද? කියන්න බෑනේ ওই වචනෙන් කියන්න බෑනේ මොකද්ද මම විස්තර කරන්න හදන්නේ කියලා. සතියෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. නෑ නෑ ඒක නෙවෙයි. ඔය ලියුමේ ලියලා තියෙන විදිහට ඔය කැක්කුම් පිපුරුන් එනකොට මේ සතිය නිසයි මේ කාවේ මට. මේක බහනට බාධාවක් නෙවෙයි. අන්න ඒකට සාදර වෙන්න පුළුවන් නම් ඒක බාධාවක් කියලා හිතන්න නරකයි. ඒක ඒ කියන කියන හිතන දේ කියන දේ ලිපිය කියනකොට අනිත් එකට තේරෙනවා. ඒ හරහා තමයි කමටහන සුද්ධ වෙන්නේ. ලියන එකන දැනගන්න නැතුව ඉන්න තේ ලියන්නේ. ඔබ තහගෙන ඉන්න කෙනාට තේරෙනවා මේ ලියලා තියෙන්නේ මේ කයේ දැනෙන කැක්කුම් පිපුරුම් වලට අරියාදුවේ. ඒ කමඨාන සුද්ධ කරන්න අපි මේ රැස් වෙන්නේ. අනිදාසේ ඒකට සාදර වෙලා යන්න. ඒක තියෙනකොට හොඳටම දන්නවා හිත තියෙන අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි වෙන කෙනෙක් ගාව නෙවෙයි වෙන තැනක නෙවෙයි. ඒ වෙලාවෙම දැනෙන වේදනාවක් තමයි දැනෙන්නේ. ඒක වෙනම දෙයක්. ආන්නේදී ඒ දැක්ක ස්වරූපෙන් කියන්න පුළුවන් නේද? අරියාදු ස්වරූපෙන් නෙවෙයි. වැරද්දක් දකින්න ස්වරූපෙන් නෙවෙයි. අනේ එදාට අපි සතියට ආවඩන වෙනවා සතියට අනුග්‍රහ කරා වෙනවා. එතකොට අපි කයත් එක්ක යාළු වෙන්න පුළුවන්. කෛරියව මාරු කරත් ඉදිකට යනුණත් මේ බරතද ගති දැනුණත් මේ කය තියෙන බාට අස්පනා පිට ඇති හැටිය දකින විදිය. ඒකට තවදුරටත් සාදරව භාවනා කරන්න ආනපන වෙන්න යන්න එපා. කය හෙල්ලෙන්නේ නැතිව වෙන්න යන්න එපා. මේ දැන දේවල් අරියාදුවට ගන්න එපා. What will you තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මම භාවනාවට වාඩි වුණාම ටික වෙලාවක් ශරීරයට හිත යොමු කරලා ටික වෙලාවක් ශරීරය දිහා බලාගෙන ඉන්නවා ටික වෙලාවකින් හුස්ම එන සැටිත් නාසයේ අග හුස්ම රැල්ල වදින හැටිත් දැනෙනවා ටික වෙලාවකින් හුස්ම රැල්ල නොදැනී යනවා ඒ වෙලාවේ ශරීරයත් සැහැල්ලු ගතියක් දැනෙනවා දැනෙන්න පටන් ගන්නවා ඒ වෙලාවේ සිතෙන් සිත දිහා බලාගෙන ටික දිනක් එහෙම භාවනා කරන විට මගේ ශරීරය නලියන්න වුණා. විදුලි කොටනවා වගේ වුණා. මම ඒවා ගණන් නොගෙන සිතෙන් සිත දිහා බලාගෙන භාවනා කළා. ටික දවසක් එහෙම කරගෙන යන විට ඇඟේ නලියෑම විදුලි කොටනවා වගේ දැනීම නැත්තටම නැතුව ගියා. සිත අතීතයට අනාගතයට යෑම නැතුව ගියා. වර්තමානයේ සිත ගොඩක් වෙලා පවත්වාගෙන ඉන්න හැකියාව ලැබුණා. වර්තමානයේ සිත තියෙන විට සිතුවිල්ලක් ආවොත් මම සිතට කියනවා ඔබට ඕන දිහාවක ගිහින් වරෙන් කියලා. මම සිතෙන් සිත දිහා බලාගෙන ඉන්නවා. මට එතකොට දැනෙනවා සිත අරමුණකට ගියේ නැතුව ආපහු ආවා වගේ දැනෙනවා. ස්වාමින් වහන්ස මේ සිතෙන් සිත බලන භාවනාව චිත්තානුපස්සනාව කියලයි මම භාවනා කළේ. යම්කිසි වරදක් ඇත්නම් මට කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. දැනට මම දැන් භාවනා වශයෙන් කරන්නේ මේ මොහොත තුල සිත දිහා බලාගෙන අවදිය තුල ඉන්නවා පමණයි. ඉදිරියට කරන දෙය කරුණාවෙන් කියා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේකේ පැති දෙකක් අපිට මතක කරගන්න මතු කරගන්න පුළුවන් හිත කියන එක හිත දිහා බලහින්ද කැමති එකක් නෙවෙයි. හිත කැමැතිම වෙන කොහරි යන්න. වෙන මොහොතක ඉඳ වෙන තැනකට යන්න. ඒ තමයි හිතේ ස්වභාවය. එනිසා හිතෙන් හිත දිහා බලා ඉන්නවා කියන එක ඒක මේ කළ හැක්කක් නෙවෙයි සිද්ධ වෙන්න ඉඩ තියෙන දෙයක්. මොකද හිත කියන්නේ කිසිම චාරයක් නැති, කිසිම බයලජ්ජාවක් නැති, කිසිම වෙලාවක නික්ලේශී අරමුණක් නික්ලේශී දෙයක් ඇසුරු කරන්න කැමති නැහැ. වැඩිම දුවලා පයින් එක තමයි. ඒ නිසා අපි හිතින් හිත දිහා බලා ඉන්නවා කිව්වම හොරා ගැම්මෙන් පේන අහන කතාව තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඒක වෙන්නේ ඉඳී තියෙනවා. කරන්න බෑ. පරිසරය ලැබිච්චාම වෙන්නේ ඉඳී තියෙනවා කරන්න බෑ. ඒ නිසා ඔය කියන ක්‍රමයේ හොඳ දනරකද කියන එක විතරක් අපි බලමු චිත්තානුපස්සනාද නැද්ද කියන එක වැත්තක දාලා මේකෙන් තමන්ට පුළුවන් වෙනවා නම් මතුවෙන ආනාපානාදී අරමුණ සංසිඳවන්න එහෙම නැත්නම් හිතවිලි එවිල්ලා ඒව සංසිඳවන්න එහෙනම් ඒ භාවනාව හොඳයි. ඒක නිසා කොයි වෙලාවෙදී භාවනාව කියලා කියන්නේ ওই මට්ටමේදී යමක් නොකර සිටීම පමණයි මොන්නව කරත් අකුසලයක් වෙනවා. මේ වෙන දේ වෙන්න ඇරලා බලන්න ඒක බලලා කියන එක විතරයි කරන්න තියෙන්නේ. මේක කරන්න ඕනේ මේක වැඩි කරන්න ඕනේ මේක අඩු කරන්න ඕනේ මේක උනා හොඳයි මේක උනා නරකයි කියන එකෙන් තමයි ඔය ස්වභාවික ගලනේ ඔක්කොම අවුල් වෙලා යන්නේ. ඒ නිසා මේ යමක් නොකර සිටීමේ කලාවක් තමයි සබ්බපාපස්සා කරන්න කියලා එක අපි සාතනේ සඳහන් කරලා තියෙන්නේ. මේ භාවනාදී සිද්ධ වෙන්නේ. ඒ මොකද හේතුව යමක් කරන තාක්කල් කරන්නෙක් ඉන්නවා. මමෙක් ඉන්නවා. ඉතින් ඒ මමයා කවදාකවත් හොඳක් කරන්නේ ඒ මමයාට කරන්නේ මමගෙන් ගන්න හොඳම චරිත තමයි එයා යමක් නොකර ඉන්න වෙලාව. ඒචා පොළඹවන්න මමයා පොළඹවන්න යමක් නොකර ඉන්න හැටි. හැබැයි ඉන්න හැටි යමක් නොකර ඉන්න එක බලාගෙන ඉන්න එක තමයි විපස්සනා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ වචන ටික යොදලා තියෙන වචන වල පටලවිල්ලක් මිස භාවනා පටලවිල්ලක් මට තේරෙන්නේ නැහැ. ඒ නිසා යම් වෙලාවක තමන් යම් අරමුණක් කරන භාවනා කරාද ඒ අරමුණේ ඇති තැන සිට නැති තැන දක්වා ගොරෝසු තැනට සියුම් තැන දක්වා මොනවා හෝ විපරිණාමයක් පේනවනම් භාවනා හොඳයි. ඊට පස්සේ එන අනිත් වේදනා හිතවිලි සද්ද යම් ආකාරයකින් කටයුතු කරුවා සංසිඳනනම් ඒ ක්‍රමය හොඳයි. ඒ ආකාරය මොකද්ද කියලා ලැබුවොත් කියන්න තියෙන්නේ නිකන් ඉන්න කියන එක විතරයි. මොනවා කරුවත් මේක අවුල් වෙන එකයි වෙන්නේ. ඒ නිසා භාවනා ওই මට්ටමට ගියාට පස්සේ ඔතෙන් යනකම් අපි යම් ක්‍රියාකාරකම්යක් කරන්න ඕනේ කැත්ත. එතෙන්ට ගියාට පස්සේ භාවනාවට බාර දෙන්න සම්පූර්ණ සුක්කානම භාවනාව භාවනාවෙන් කෙරේ. හැබැයි ඒක සම්පූර්ණ දැකලා වෙන්නේ මොකද්ද කියලා බලලා අනුන්ගේ දෙයක් වගේ වාර්තා කිරීමෙන් තමයි අපි මේ ශාසනික ලාභය ගන්නේ. අපි ඉන්නේ ශාසනයකද අපි ඉන්නේ ප්‍රතිපදාවද කියලා දන්නේ ලියමනෙන් කියමනෙන් තමයි. ලියමනේ කියමනෙන් කරන්නේ තව කෙනෙකුට එක දැක් ගන්න හම්බෙන. ඒ නිසා මේක චිත්තානුපස්සනාවද නැද්ද දන්නේ නැහැ. හිතෙන් හිත බලන ඉන්නවා කියන එක හොරා ගැම්මෙන් පේන හිල්ලක් වෙන්නේ. හොරා ගැම්මෙන් පේනනවා කියන එක මම හිතන්නේ මත් නිදිමත් මත් දාහනේ උනාට ප්‍රශ්න නැහැ දන්නවා කියලා මම හිතන්නේ. හිත කවදාවත් කවම කවදාකවත් තමන්ට හොඳ දෙයක් කරන්නේ නැහැ. හිත කියන්නේම නොකෑමනා දහපතොරා පට්ටබඳු වලත්ත දෙයක්. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා අපේ හිතේ ක්‍රියාකාරකම් අනිකයට පෙන්නවා. ඕම් බලාපන් මගේ තියෙන කඩප්පුලි කම. ඕම් බලාපන් මගේ තියෙන වලත්තකම කියලා. ඒකට තමයි සබ්‍රක්‍මචාරින් කියන්නේ. වසංගණ්ඩ ගියොත් විනාසයි. අපි මෙතෙක් කල මේ හිත විශ්වාස කරන්න ගිහිල්ලා තමයි ඔක්කොම උනේ. දැන් අපි ඒක වීදුරුවක් කණ්ණාඩියක් ඉස්සලා නටනදරලා නටර හැටි බලනවා. ඒ නිසා චිත්ත කියලා කියන්නේ හිත පිරිසිදු පිරිසිදු පිරුණාට පස්සේ தත්ත්වය. ඒකෙන් ඒක දිහා බලා ඉන්නවා කියලා කිව්වට ඊට ඉස්සෙල්ලර කායනුපසනාවෙන් ඇතිවෙච්ච සතිය පිහිටවල නැත්තම් මේ මේ බැලිල්ලෙන් අර්ථ සාධනයක් සිද්ධ කරයිද නැද්ද කියලා කියන්න බෑ. එහෙනම් චින්තාමය ඥානවල නැත්තම් චින්තකය කියලා જાතියක් කියනවනේ භාවනා නොකර පොත් තියෙන ඔක්කොම නිවන් දකින්න eBay. ඒවල අපිට ඇදී ඕම ගැඹුරට හිත දකිනවා. නමුත් දකින්න පිරිසුදු කරු මනසකින් හෝ හිත දැකීමෙන් පිරිසුදු වෙනවා වෙන්න ඕනෑ කියන අදහසකින්මුත් නෙමෙයි. බටහිර ලෝකයේ ආගමට වැඩිය හරියට සලකනවා චින්ත චින්තකයන්. පිස්සෝ. පිස්සු හොඳේ උන්. ඒවුන් තමයි මේ පිස්සු කෙරෙන්නේ. ඊට වඩා හොඳ ගොවියෙක්. වැඩ කරලා ඉවරලා ඒක දිහා බලන එක. ඉතින් ඒ නිසා බුද්ධ ජනනාංශයේ මේ චින්තාමය ඥානෝට එච්චරම තැන දෙන්න කියන්නේ. ඒක යම් කෙසියගයක් තියෙනවා. යම් කිසියක්යක් තියෙනවා ඔය අනුත් එක සංසන්දනය කරනකොට sannivedanakata චින්තාමය ඥාන වැඩ කරනවා. නමුත් ඒ නිසා ප්‍රත්‍යක්ෂ ඥානයක අරගෙන ප්‍රත්‍යක්ෂ ඥානෙන් ගිහිලා යම් වෙලාවකදී සතියට ඉඩ දෙන්න ඕනේ වැඩේ කරගෙන යන්න. කරගෙන යන හැටි හොඳට බලන්න කේල් ගා කන්න දෙන්නේ මේක පොල් ගා කන්න දෙන්නේ කියලා. අන්නේ දකින්නේ නිර්වුල්ව ලියලා ඉදිරිපත් කරන්න නැත්නම් කියන්න ඕනේ. ඒ තමයි සාකච්ඡාව කියලා කියන්නේ. දැන් යන විදිය නම් හොඳයි. හැබැයි කො චිත්තානුපසනාවද නැද්ද කියලා කියන්න අපි කලබල වෙන්න එපා. කෙසේ නමුත් රූපාරමුණු හෝ මතුවෙන හිතවිලි ආදී නාම අරමුණු සංසිද්ධ වීමේ කලාව දන්නවනම් අන්න එක දිගටම කරන්න කියලා අපි අංගිකාරයකට. ගරු ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරලා තියෙන ඊළඟ ප්‍රශ්නේ dear bante could you kindly explain in more detail the relationship between kaya Chitta and upadi Viveka. Thanks with Metta. The key term here is the uh, isolation, solitude. So that solitude you can't achieve in one shot. Is gripping you in three ways, so it is releasing also in in the three ways. The first thing is physical solitude. Second thing is mental solitude. Third thing is solitude from the, all the defilements. So physically what we do is, we have to understand what are the physical environment which is polluting you or misguiding you and comparatively you have to understand not so disturbing, not so polluting, not so misguiding place you have to go physically the namely the Buddha mentioned, the forest under a tree or place where people are not indulging sexual, sensual pleasure. So this is what you call the physical uh, solitude. Even if you go to uh, physical solitude, that means silent place, tree, forest, so other place free of this uh, sensual pleasure, you can see you how much your mind is uh, disturbed because mind is more disturbed in this kind of a solitude place than you are with your friends and kith and kins. So now you now only you can understand how much the uh, mental agitation is so meditation world is full of mental agitation because your normal entertainments are not there, your dear and near ones are not there, mind is not occupied, mind is utterly be aware. Now you are alienated or loneliness happen. So under such circumstances, you must have another technique to calm down this mental situation temporarily and that is what you call samatha bhavana or concentration meditation. You must address to one particular materialistic object. And more and more you, amidst of all the distractions, more and more you apply to the same object. After long struggle, one day the mind will be tamed and associate more and more with that particular object or benchmark or the reference point and there we can see now the body and the mind both somewhat calm or you are entertaining the isolated situation. But even then you can see your personality traits, your dis directed dispositions are still carrying you away. So therefore you have to understand even you uh, do away with these uh, distractions, there is underneath, under the carpet dust. So you have to let them happen. When you are happening, they are, they are not utterly mm, significant in the sense or utterly substantial, but they are cheating nature, perverted nature. So far you protected them thinking it is for your benefit, but they are the real culprits, completely misleading you, completely cheating the world, completely cheating the society. That you have to understand they are the perverted nature the cheating nature, and that is the most difficult part. Because that is the one you are so far brooding, telling this is my personality likings and disliking, this is my um, view, or whatever may be. So you have to, uh, whenever that is finished, it is called uh, the upadiviveka, viveka, free from all that kind of uh, dispositions, likings and disliking and that is the third grade. So this is the way, uh, for the moment, we can describe it detail. Impossible to give a comprehensive answer. So try your best to go in gradual process, physical solitude, mental solitude, and freedom from the uh, traits and so, uh, personality traits. So you have to do it in a gradual basis. මම බොහෝ කාලයක් නිවන කුමක්දයි සොයමින් ආනාපාන සතිය වැඩුවෙමි. එහෙත් මට නිවන දැනගැනීමට නොහැකි විය. නමුත් දිනක් දහම් පොතක් කියවා අවසානයේදී ආර්ය ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන ලෙස දැකීමත් දැකීමක් ඇවිත් ඒ සමගම මාගේ ගතසිත ගතසිත නැතිව යන්නක් මෙන් ඊතා සැහැල්ලු සිතින් ප්‍රීතියෙන් බොහෝ වේලාවක් එහාට මෙහාට පාවෙනවා වගේ ඇවිද්දෙමි. මෙය සෝපා සෝතාපට්ටි ඵලයයි සිතමි. කරුණාකර පහදා දෙන්න. කියන්න බෑ. මොකද අපි මේ අල්ලලා බලලා මෙන්න මේකයි ඔය නිවන කියලා කියන්නේ මෙන්න මේකයි දැක්කේ කියන එක sannivedana කරන්න බැරි කාරණාවක් නිසා අපිට මේ වගේ දේවල්ට මත ප්‍රකාශ කරන්න බෑ. ඉතින් ඒක නිසා බුදුරජාණන්සේ ඔය සබ්බදම මූලපරියාය සූත්‍රයේ පෙන්ලා දීලා තියෙන මේ පඨවි ධාතුව මේ පොළව කොච්චර මිනිස්සු පටලවලා තේරුම් ගන්නවද කියලා. මේ පොළොව අල්ලන්නේ මේක අප්පගේ බූදලේ මේක අපේ රට මේක අපේ ජාතිය කියලා මරාගෙන කාගෙන වැටිගෙන ගොඩ මඩ ඉඩම් යා කරගන්න හදනවා. ඊට පස්සේ මැරෙනකොට ඒකෙම අඩි 6ක් විතරයි ඉතුරු වෙන්නේ අන්තිමට මැරෙන මල වලහල්ලන්ට ආහාර ටික විතරයි. ඒක නැති වුණත් ඉතින් ආණ්ඩුවේ කරකොප්පේ හම්බ වෙනවා ඒක. මේකට නටන්න නැතිල වගේමයි කියලා තියෙනවා නිවනටත්. ඒ ලයිස්ට් අන්තිමට තියෙන නිවන නිවන අල්ලගෙන නටලා නටලා නටලා හම්බෙච්ච දවසේ බලනකොට පේනවා නිවන කියන්නේ ඕක නෙවෙයි. නිවන කවදා හරි කියලා තියෙන අපේ හිතාන හිටපේක නෙවෙයි කියලා තේරුම් ගන්න එක විතරයි. ඒ නිසා මේ ලයිස්ට්ුවේ අවසානට තියෙන නිවන තමයි. ඉතින් අටවචාන් වහන්සේ කියන ඔය කියන අපේ නිවන නෙවෙයි වෙන ආගම් වල තියෙන නිවන. අපේ නිවන එහෙම නෑ. අපේක හොඳයි. එහෙම තමයි කියන්න හදන්නේ. ඉතින් එහෙම ලණුවක් කාලක් දන්නෙත් නෑ ඔය. මොන මට නම් දැන් හම්බුණා මේක තමයි මේ කියලා හිතාගන්න ඉඩ තියෙනවා. නමුත් ඒ හිතාගත්ත දේ වෙන කවුරුවකින් ගලපලා කොහොම බලන්නද? මෙහෙම ලියනකොට යම් ප්‍රමාණයක් sannivedana වෙනවා. නමුත් කවදාකවත් වෙන්නේ නැහැ. ඒක සෝතාපට්ටි මාර්ගේ නම් නැවත නැවත යන්න පුළුවන් වෙයි කියන අපිට පොඩි ඉඟියක් දෙන්න පුළුවන්. ඒක නම් මාර්ගය අපේ ලොකු සංස්කෘතික ඉන්න කාලේ කිව්වේ වගේ ලොකු වෙනසක් සිද්ධ වුණා නම් තමයි ඒක දැනගන්න ඕනේ නම් මේක හැබෑ වෙනසක්ද කියලා. ඒකට නැවත නැවත යන්න පුළුවන් ගිය වෙලාවේ තමයි දැනගන්න පුළුවන් මේක මේ හිතලුවක්වත් අහම්බයක්වත් කකුලේ පය වැදිලා සිද්ධ වෙච්ච දෙයක්වත් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් අදලා තියෙකුත් නෙවෙයි. ක්‍රමයෙන් යන්න පුළුවන් එකක්. ඒක නැවත නැවත යෑමෙන් ඒක මේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඉතින් ඒක සෝවාන් මාර්ගයේද ඵලයේද නැත්නම් වෙන මොකද්ද කියලා දැනගන්න කරන් තියෙන්නේ. ඒකටම නැවත නැවත යෑමේ. ඒක අහම්බෙන් සිද්ධ වෙච්ච එක නේ අපි යන ගිය හැටි දන්නේ නැහැ. මොකදන්ද ඒක සෝවන් වෙනකොට නෑ එහෙම දැන් ඔය ප්‍රතිපත්තාන සූත්‍රයේ කිසිම තැනක ඔය වචන තුනම පාවිච්චි කරලා නෑ ප්‍රතිපත්තාන සූත්‍රේ මම ඉස්ලාම ගිහිල්ලා ඔය මැටිඅම්බලමේ ධර්ම දේශනා කරා එතන ඊට ඉවරුනාට පස්සේ ඒක නෝනා කෙනෙක් කියනවා සාංශ ඇවිල්ලා මම මේ අහගෙන හිටියෝ බන්ති කොයි වෙලාවෙද මේ වචන පාවිච්චි කරන්න කියලා කිසිම තැනක නැහැ. අතිපට්ඨාන සූත්‍රයේ කිසිම තැනක ඉදිලා නැහැ. අනිච්ච දුක්ඛ අනාත්තං වැටහෙනවා. ඒ වැටහෙන දේ ඒකේන කොහොම විස්තර කරයි දන්නේ නැහැ. සරුවචනාංශනම් පෙන්ලා දීලා තියෙනවා බලානින්න අරමුණ වෙනස් වෙනවා යනවා. ඒ ආදරෙන් කාමේ සහ කාමසඤ්ඤා දුරුවන් කරගන්න ගත්ත මේ අරමුණත් වෙනස් වීම දුකට තමයි පෙන්නේ. නැති මම මොකද කරන්නේ? බොලේ ඉති මම මොකද කරන්නේ කියන තමයි අනත්තන් කියලා කියන්නේ. ඉතින් ඒක වැටහෙන්න පුළුවන් ඒක නා ප්‍රසිද්ධ කරන්න නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ අනිච්චන් දුක්ඛං අනත්තං කියලා පච්චකෙටුවා වගේ ලේබල් එල්ලක් නැහැ. ඒක නිසා අපිට මේක අබෞද්ධයෙකුට අත්දකින්න බෑ කියලා කියන්න බෑ. මොකද මේ බෞද්ධ බෞද්ධකම අපි හිතන ලේබල් එක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේ වගේ අත්දැකීම් ලැබලා තියෙන අනික් ඇත්තන්ගේ විස්තර බලනකොට පේනවා අපි මොන්න තරම් රාමුකද ඉන්නේ කියලා. ඒ YouTube එකේ තියෙන මූජි කියලා මිනිසෙක්. තව ඉන්නවා ෆයිසල් කියලා එක්කෙනෙක්. ෆයිසල් කියන මිනිසා මුස්ලිම් මිනිසෙක්. අර මිනිසා කැරිබියන් කන්ට්‍රි එක උඟාක් වෙලා යනවා කතා කරනකොට තේරෙන්නේ මේ මිනිසා අනාත්මය විස්තර කරන හැටි. අර ෆයිසල් කියන මිනිසා කියනවා මම අහවල් දාසේ සෝවාන් උනේ. මම අහවල් දාසේ තමයි අනාගාමී උනේ කියලා මේ තම්බි මිනිසෙක් කතා කරන්නේ. ඒ තරම්ම ගැඹුරකට ගිහිල්ලා. නේද අපි හිතනවා තම්බිලා ඇවිල්ලා බුද්ධ ධර්ම විලාස කරපයි කියලා. මං කියන්නේ ඒ මනස බුදු විලා සෝවාන් කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඕනම කෙනෙකුට මිනිසෙකුට ඔකට යන්න පුළුවන්. ගියාට පස්සේ මේ මොකද උනේ මොකද්ද වෙන්නේ කියන එක එයා කියන හැටි එයාගේ භාෂාව හැටියට එයා කියන්නේ. නෝ කොහොමෙන් හරි මේ මනසට ආතතිය අඩු වෙලා තියෙනවා නම් එහෙම හරි මේ මනසට තිබුණ අසහනය අඩු වෙලා තියෙනවා නම් අර්ථපරිලාභික අන්තර ඒකත් ජයසිරි මංගල මොකෙන් කායෙන් කායවත් කායෙන් කායවත් කමන්නේ මට තාත්තා කියනවා නම් ඉච්චරනේ තියෙන්නේ. තෝ කායෙන් කාව මට අප්පා කියේ. මම නෑ ඒගොල්ලන්ටත් කියලා කියනවා සෝපත් වේවා කියලා මම නිකන් හිටියා. මේ බුද්ධහම බාරගත්ත කට්ටිය මේ රාම වචන රාමක හිර වෙලා මම <laughs> ඒකට හරි මේ මොකද්ද කියන්නේ හරි උපහාසාත්මකයි ඒක එදා ඉඳලම ළඟ තිබිච්ච එකක්. මේ බෞද්ධයා මේ කුරුසයක් ඇති කරේ තියාගෙන කන්ද නගින කල්වරීට නගින මිනිස්සු වගේ වටපිට මොනවදෝ රාමුවක් හිතේ තියාගෙන. ඒකල කියන කාටවත් දෙන්නේ නැහැ මට විතරයි කියලා අල්ලගෙන බදාගෙන ඉන්න. ඒ බදාගෙන ඉන්න එකවත් හරිද වැරදිද කියලා කියන්නේ ඔප්පු කරන්න බෑ. ඉතින් ඒ හොඳක් තියෙනවා අපිට මේව සාකච්ඡා කරනකොට අපි අපේම අත්දැකීම අභියෝග කරනවා. අභියෝග කරන නැවතත් එන්න. නැවතත් බලමු. බලන්න බලන්න බලන්න ගියාට පස්සේ ඒ අනිමිත්ත ක්‍රමේද අපනිත ක්‍රමේද ශුන්්‍යත ක්‍රමේද අනිත්‍යෙන්ද දුක්ඛෙන්ද අනාත්මෙන්ද වන්සය තේරුම් ගත්ත කියන එක තේරෙන්න විස්තර කළ දෙන්න අනාගාමී වෙන්න උනායි කියලා සුද්දෙක් කියලා තියෙනවා. ඒ තමන්ට වෙච්ච එක කියන්න හරියට තමන්ගේකට අඩුපාඩුවක් වෙන්නේ තමන් වෙලා තියෙන නමුත් ඒක කාට හරි විස්තර කරලා දෙන්න අනාගාමී මට්ටමට එන්න ඕනේ. එහෙම නැත්නම් හොඳ ಗುಣ ලැබලා තියෙන බලයට කියා ගන්න බෑ. අර හීනේ ගොළුෙක් දකපු හීනයක් වගේ. හැබැයි ඒකේ අඩුපාඩුවක් නැහැ. මොකද මේ මනසට ආසානේ අඩු වෙලානේ. ආතතිය අඩු වෙලානේ. ඉතින් ආසතිය අඩු වෙන ආසානේ ඇති වෙන්නේ තමනුත් කරන්න අනුතත් කරන්න. ඒක නැවත නැවත කරන්න පුළුවන් කාලේ තමයි බුද්ධ ශාසනය තියෙන කාලේ. ඉතින් ඒක තියෙනවා අපට. ඒක දිගට කරලා බලන්න. එතකොට හරියක නම් නැවත නැවත ලැබේ. ගරු ස්වාමින් වහන්සේ චතුරාර්ය සත්‍ය දුටු කෙනෙකුට නැවත Taman මුලින් වඩපු මාර්ගය දිස්විය හැකිද? නැතහොත් ඊළඟ මාර්ගාංගයේ වැඩිීමේදී ඒ අද්දුටු දේ දැකීම නැවත ඒ ලෙසම සිදුවේද? කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මේ වගේ ප්‍රශ්න අපි නොගෙනෙමු. අපි ඊගා ප්‍රශ්නට යමු. අපිට ඕනකල් තියෙන මේ දීපු කමටහන වැඩුවද? මේ අතර මෙතන දේවල් ගන්න පටන් අරගත්තොත් ඔය පහුගේ ප්‍රශ්න දෙකේ මේක තිබුණා. තව එකතරක් හරි ප්‍රශ්නයක් આવොත් උදේ මාතර ගන්නවා. ඔබ hina වෙන්න එපා ගහන එක ගන්නවා. කොයි ප්‍රශ්නේද කියවන්නේ? <laughs> ඒ ඒ කලින් කියවලා බලන්න ඕනේ ප්‍රශ්න ටික තෝරලා ඒ කට්ටියට කතා කරලා කියන්නේ මෙන්න මෙව අහලා වැඩක් නැහැ. අපි මෙතන රැස් වෙලා ඉන්නේ භාවනාවක් කරන්න. ඔය වගේ මූලධර්ම ප්‍රශ්න විසඳන ඒවා නරක නිසා නෙවෙයි. මේ උසාවියේ සිවිල් නඩු ආන උසාවියක් මේකට ඉඩම් නඩු දාන්න එපා. මේක ඇහින්නේ නැහැ. මේ සිවිල් නඩු ඇහෙන්නේ. ඉතින් ඒකට තෝරන්න ඕනේ ප්‍රශ්න කියවන එක නේද? ඒකට තමයි පුරුදු කරන කොට කීයක් වේදම් කරලා තියෙනවද අපි හදලා ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව වඩන අයුරු ඉඳ ගැනීමේ ඉරියව්වේ සිට මුකුත්ම නොදන්නා කෙනෙකුට පහදා දෙනු වෙනවි. තෙරුවන් සරණයි. ඔය ඉගෙන ඡායිය බැලුවේ නැද්ද අර වීඩියෝ එක බලන්න හම්බුනේ නැද්ද? සක්මන් භාවනාව. පර්යංක භාවනාව පරයන්ක භාවනාව. ඒකත් බලන්න මම හිතන්නේ සුජිත් අහලා ඉනාවේ මලන් කම්පියුටර් එක බලන්න දෙන්නද කියලා මම කැමති තරම් වෙලා තියෙනවා බලන්න ඒකත් විනාඩි 8කට වැඩි නෑ. ඒකේ මේ ඉස්කෝලේ ළමයෙකුට කියලා දෙන්නේ කිසිම බෞද්ධකමක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද පරියන්කි කරන්න කියලා අදත් එහෙමනම් වෙලා අරගන්න දැන් කරපු කෙනෙක් නිසා මේ මගදී ඒක හම්බ වෙනකොට අර තියෙන අඩුපාඩු ගෙවිලා ඇදිලා සුද්ධ වෙලා එන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අර මූලික උපදේශ කමටහන් උපදේශපටිය අහන්න ඕනේ. මේක හොඳයි මම හිතන්නේ. වීඩියෝ එකේ ඊට වැඩිය හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිපාසල ගැන විස්තර කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ළමයින්ට භාවනා වැඩසටහන් තිබේදයි කරුණාවෙන් දන්වන්න. ඒකටත් ඇත්තට මේ වීඩියෝ තියෙනවා සිංහලෙන් හදපේක. ඉතින් ඒකේ මේ මේ අවස්ථාව අරගෙන මම මේ මගේ ඡන්ද ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම අවසාන වතාවට ගියා පොළොන්නරුවේ රාජික විද්‍යාලේ ළමයි 3100ක් හිටියා. පොළොන්නරුවේ අනුරාධපුර දෙපැත්තේම ඒ ප්‍රදේශයේ ඉන්න ඔක්කොම පාසල් ප්‍රධානාචාර්යවරු සහ මම හිතන්නේ ගොඩක් ජාතික පාසල් වල හිටපු උරු ඔක්කොම ඇවිල්ලා අපි ඒගොල්ලන්ට විතරයි අපි මේ වැඩමුළුව කරේ. එනකොටම ලොකු සර් ඇවිල්ලා මේ මට මතක නැහැ විස්සාවේල්ල නෙමෙයි කොයිද එච්චර ගොක් වයසක කෙනෙක් නෙමෙයි. අනේ ශාංශ පැයක් දෙන්න බැරිද අපි ඉස්කෝල ළමයි ඉන්න කියලා ඇහුවා. ඒ ඉස්කෝලේ තමයි වැඩ පිළිවෙල. යන්නේ අපි කරන්නේ ප්‍රධාන ශාලාවේ. එහෙනම් මං කිව්වා 3400ත් එක කරනවා කියන එක ගිය කට්ටිය දන්නවනේ. මං කිව්වා එහෙනම් මට ප්‍රිෆික්ස්ලා ටික දෙන්න මේ වැඩසටහනට ප්‍රිෆික්ස්ලා තියන්නේ කියලා. ඊට පස්සේ 20ක් ගායන පිළිවෙලට ආවා. ඉතින් ඉවරනාට පස්සේ මේ ඒ පළාතේ മന്ത്രി නැත්තම් ප්‍රදේ මොකද විදේශ කටයුතු ඇමති ඉත උපඇමතිද වසන්ත සේනායක මහතාවිලා කතාවක් කරා මෙතන ඕනම කෙනෙකුට වැඩිය සතිය දැනුව කතා කරා පුදුම හිතුණා කට්ටියට කතා කරලා කිව්වා මේක තියෙනවා නම් ওই පාර්ලිමේන්තුවේ ඔය ප්‍රශ්න එන්නේ නැහැ ඉස්කෝල වල ප්‍රශ්න එන්නේ නැහැ කියලා ඊට පස්සේ අපි අර 3100ට කරා රිස්ස ගියා මොකුත් නැහැ කෑ ගහනවා කිව්වහම පොඩියෝම් බේරන්න බෑ නමුත් අර ගෑන් ළමයි ටික මොකොත් නැහැ ඉටි බබ්බු වගේ හිටියා. කොල්ලෝ මොන විදියෙන්වත් බේරන්න බැරි වුණා. නිසා විනාඩි 5ක් බාහන කළා එක විනාඩියක් විතරක් සද්ද නැතුව තිබුණා කොට්ටෝරුවක් කෑ ගහන සද්ද ඇහුණා ඒ වෙලාවේ. කොහොම හරි මේ පණිවිඩයේ ජනාධිපතිට ගිහිල්ලා තියෙනවා අද 11 මාර්ට ජනාධිපති දීලා තියෙන අපොයින්ට්මන්ට් එකක් මං ගියේ නෑ මේ වැඩ පිළිවෙල නිසා ඇවිල්ලා සතිපාසල් ගැන බොහොම සන්තෝසයි අපෙන් කෙරෙන්න ඕන දේ මොනවද කියලා අහලා ඒකට අද නියෝජිත පිරිසක් හම්බ වෙනවා ඊට පස්සේ තුන්වෙනිද හතරවෙනිද පස්සෙන්ද ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉන්න ඔක්කොම ප්‍රාදේශීය අධ්‍යක්ෂකවරු කලාප අධ්‍යක්ෂකවරු ඔක්කොම 100කට ආසන්න පිරිසක් කැඳ වෙලා තිබුණා 60කට වැඩි ඇවිල්ලා හිටියා. දවස් දෙකක් නේවාසික වැඩමුළුවක් කරා අපි මීපේ. ඉතින් මේ දෙකටම මං ගියා. ඒ දෙකටම ගියාට පස්සේ මුළු අධ්‍යාපන දෙපාර්තමේන්තුව දැන් ඒගොල්ලෝ අඳුර ගන්න හදනවා සති මයින්ඩ්ෆුල් මාස්ටර්ස්ලා විදියට. ඒගොල්ලන් ඩෙසිග්නේෂන් එකක් දෙනවා. දීලිවලා ඒගොල්ලෝ යටතේ අධ්‍යක්ෂකවරු විදුවල්පතිවරු ගුරුවරු පුරුදු කරන්න ඕනේ. එතකොට මෙතන අපි 90 ගාණක් කෙරුවේ. ගුරුවරු විතරක් ඉන්නවා ලක්ෂ දෙකක්, ළමයි ඉන්නවා ලක්ෂ 45ක්. ඉතින් අපි 100ට එකක්වත් තව අල්ලලා නැහැ. හැබැයි හරියන බවට ලකුණු පහල වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඕන වුණා පාර්ලිමේන්තුවේ මේක දැනුවත් වෙන්න දැන්ට ප්‍රධාන කැබිනට් ඇමතිවරු 6 දෙනෙක්ගේ සහයෝගය ප්‍රකාශ වෙලා තිනවා. මේක ඉක්මනටම අපි ඉදිරියට යන්න ඕන කියලා. නමුත් අපි තාම ප්‍රවේශමෙන් යනවා. මොකද මේ හදිස්සි වෙන්න ගිහිල්ලා මේකෙන් අතුරුපති බල එන්න පුළුවන්. ඒ නිසා ඉම්පැක්ට් ඇසස්මන්ට් කර කර කර කර හිමිට හිමිට ඉදිරියට යන නිසා බාහිර දක්ෂ ව්‍යාපාරේ අපිට එකතු කරගන්න ඕනේ. පිරිවෙන් ටික ඔක්කොම එකතු කරගන්න ඕනේ. දහම් පාසල් ටික ඔක්කොම එකතු කරගන්න ඕනේ. ඉතින් එහෙම කරගත්තට පස්සේ නම් මම හිතනවා දැන තියෙන පද්ධතිය යටතේ තැහෙන් ඉදිරියට යන්න පුළුවන් ගතියක් තියෙනවා. මොකද මේ වෙනකන් කිසිම තැනකින් අරියාදුවක් අහේනියක් ඇවිල්ලා නැහැ. අපි 10 වෙනිද කරනවා අස්කිරියේ මොකක්ද ඒකට කියන්නේ? පිරිවෙනේ. අස්කිරියේ පිරිවෙනේ ශිෂ්‍යෝ කියන හාමුදුරු පැටව පොඩි උන් 300ක් ඉන්නවයි කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ වැඩමුළු ඉවර කරපු ගමන් අපි හෙට යනවා. ගිහිල්ලා ඒ අයට අපි දන්න විදිහට කියලා දෙනවා. ඉතින් ඒක ලොකු වෙනසක් මොකද ඒක සියන්නිකායේ පන්සලක් වැඩි පිරිසක් ඉන්න තැනක්. ඒ වගේ කට්ටියකට දෙන්න කතා කරුවයි කියන එකත් ලොකු දෙයක්. අපි ඒක දැන් සුබෝධාරාමේ කරලා තියෙනවා. මහරගමේක ඉස්කෝලේ කරලා තියෙනවා. පිටිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු හාමුදුරුවෝ 21 නමකට කරලා තියෙනවා. දැන් මම පිටරට ගිය ගමන් ආයෙත් තව එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඒක ෆලෝ අප් කරන්න. ඉතින් මේ විදිහට මේ හිතුවට වඩා විශාල සහයෝගයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක මේ 100ට 100ක්ම ස්විච් ආවේ. සල්ලි වේදම් කරන්න නැතුව කරපු වැඩක්. ඒක ආශ්චර්යයක්. ඒ නිසා අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා කිසිම තැනක ඒ මුදල් පරිහරණය හෝ ඒ වගේ දේවල් නැති වෙන්න. ඉතින් යෝජනා ඇවිල්ලා තියෙනවා මේක අයවැයෙන් කොටසක් වෙන් කරලා මේක කරන්න කියලා. ඉතින් අපේ සම්බන්ධලා ඉන්න කට්ටිය හරි බයයි මේවට උත්තර දෙන්න වුණොත් ජාතික ධනෙ අරගෙන අපි බැනුම් අහන තත්ත්වයටපත් වෙනවා. නමුත් දැන් අපිට කරන්නත් බෑ. එහෙම නැතුව. ඒ මොකද පොඩි වේදන් නෙවෙයි යන්නේ. විශාල වශයෙන් පොත් වේදන් හදන්න ඕනේ, විශාසම වීඩියෝ හදන්න ඕනේ. ඒවට ඒවට පුදුම වීරමක් යනවා. හැබැයි ඉතින් දන්නේ නැති හතර පහ දෙනෙක් යට ඉඳගෙන අසීමිත ප්‍රදේශයක් වේදන් කරනවා. ඒ කට්ටියගේ නම කියන්නේ නැතු. අන්ඩර් රයිට් දීලා තියෙනවා අපට. වේදන් කරන්න අපි ගාන කියන්නේ. අපි කරන්නම් කියලා. ඉතින් ඒ தত্ত্ব සතිපාසල සම්බන්ධයෙන් ඉතාමත්ම ප්‍රශංසනීය දිනුවක් පේන්න තියෙනවා. ඉතාම අමාරු ළමයි ළඟට ගෙනියන්න ගෙනියපු ගමන් ළමයා බාරගන්නේ 100%ක්ම ප්‍රශ්න නැතුව දෙමාපියොත් කැමති නෑ, ගුරුවරුත් කැමති නෑ, හාමුදුරුවොත් කැමති නෑ, කවුරුවත් කැමති නෑ. නමුත් ළමයා කැමති. ඉතින් දැන් පළවෙනි කවි පොත අපි සුබතරයන් පදනම් කරන ගාව දැන් මේ විදාසල දෙවෙනි කවි පොත ලියනවා. මුද්‍රණය කරනවා. තුන්වෙනි කවි පොතත් මුද්‍රණය කරනවා. එතකොට වෙන්නේ ළමයින්ට හිනහා වෙන්න පුරුදු කරනවා. දැන් ළමයි ගෙදර ගිහිල්ලා අම්මා එක්කවත් hina වෙලා කතා කරන්නේ නැතිලු. පන්තියේත් හොම්බ දික් කරගෙන ඉන්නේ ගුරුවරයයි ළමයයි. අපි සත්‍යපාසලට ගෙනල්ලා hinaස්සනවා ගුරුවරුත් hinaස්සනවා ළමිනුත් hinaස්සනවා. මේ භාවනාව කියලා තමයි කරන්නේ. ඒ නිසා ඒක නිකන් අර ළමයින්ට ගැලපෙන තාලට කරන්න ගියාම මේ නාකිමුණුත් එක්ක කරනට වඩා හරිම ලේසි. ඒක කියන්න ඕනේ. මේ නාකිය නාකේ ප්‍රශ්න තියෙන්නේ මේකයි. මේ නාකියෝ නාකිච්චෝ කැමති නැත්නම් ළමයි දෙන්නේ ඒ ළමයි හිතන අපි බිල්ලෝ කියලා. ළමයි අල්ලන්න ආපෝ බිල්ලෝ කියලා. ඉතින් නාකියෝ නාකිච්චෝ කරපු නිසා දන්නේ නැහැ. ධම්මජීව හාමුදුරුවනේ දන්නවනේ කමන්නේ පුතේ ඵලයන් කියලා. මේ දවස්වල විශේෂ වැඩ පිළිලක් වෙනමම ව්‍යාපාරයක් කරනවා. අත්තම කෙනෙක් තමන්ගේ කුලේ තියාන අවුරුදු 3 ළමයකට සතිය කියලා දෙන්නේ කොහොමද කියන පාඩම. ඒගොල්ලන්ගෙත් වැඩ අරගන්න. ඒ නිසා අපේ සතිය වීඩියෝ තුනක් දාන්න තියෙනවා. ඔය ඕනම කෙනෙකුට ඒක මේ මේ අල්ල බදාගන්න සතිපාසල කියලා ගැහුවොත් කම්පියුටරට ගිහිල්ලා ඕනම වෙබ්සයිට් එක ඕනම කම්පියුටර් එක වෙබ්සයිට් එක බලන්න පුළුවන් බලලා ඉවර කරන්න බැරි තරම් සුබ දේවල් බලන්න ඕන සතිපාසල බලන්න. ළමයින්ට කරන සති ක්‍රීඩා, සක්මන, පරියංකේ, දත්මදින හැටි, බත් කරන හැටි, නාන හැටි ඔක්කොම කරලා තියෙනවා. ඒ වගේම සතුරු කාරණා තමයි ඒකට උදව් කරන පිරිසක් ඉන්න දැන 50ක් 60ක් විතර ඉන්නවා ජාත්‍යන්තර මට්ටමේ. ඕනේ ප්‍රශ්න. ඒකට මම මේ මම මෙතෙක් කල් බැන බැනිට නවත් මේ ජාත්‍යන්තර මට්ටමේ වැඩ කරන්නට සති ගෲප් එකක් දානවා. මම ඉස්සර සුබෝධාරාමයට බැන්නා, මෙතෙන්ට බැන්නා, බ්‍රිස්බේන් වලට බැන්නා. මොකද මට මේවට එන්න කිව්වම නෑවිත් ඉන්නම බෑ ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ආවට පස්සේ මෙතන පිස්සු කෙලියොත් මට ලොකු ස්වාමීන් වහන්සේට බනින්න බෑනේ. මොකද මන්ට මුලේ ඉඳලා උදව් කරපු කල්යාණ මිත්‍රේ. මම බයිනෝ මේගොල්ලන්. මම බයිනෝ සුබෝධාරාමෙට. මම බයිනෝ බ්‍රිස්බේන් වලට. මම ළඟ ඒකට අනුකම්පාවක් නැහැ. මොකද මගේ තියෙන කාලේ සීමිතයි. දැන් සු බ්‍රිස්බේන් හොඳම එක බාටපත් වෙලා තියෙනවා. සතිපාසලේ දැනට 100කට වැඩිලු බ්‍රිස්බේන් වල. දැන් සුබෝධාරාමේ මට හම්බුනේ දහම් පාසල කරන්න නමුත් අපේ සති ගෲප් එක කරලා තියෙනවා. පිරිවෙන්න කරලා තියෙනවා. ඒක නිසා ඒ වගේම මෙහි කරපු ඉස්කෝල කීපේ ඉතාමතු ප්‍රශංසනීයයි. ඔය කවුරු හරි ඉන්නවනම් මේවට උදව් කරන්න පුළුවන් කියලා 10 වෙනිදා එන්න අපිත් එක්ක යන්න මේ අස්කිරියට කියලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. අපි හැම කෙනාටම කළ හැක්කක් තියෙනවා. ඉතින් ඒක මේ මේ ප්‍රශ්න විචාරත් පැටපිලි මම අනවශ්‍ය වෙලාවක් ගන්න යන්නේ. කාට හරි අවශ්‍ය නම් ඒ සතිපාසල කියලා බලන්න www.satipassala කියලා ගහපුවාම බලලා ඉවර කරන්න බැරි තරම් තොරතුරු තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. දැන් අපිට තව ඉතුරු තියෙනවා. කොළඹින් තමයි අපි ඉස්ලාම් පටන් අරගත්තේ. කොළඹ තමයි සම්පූර්ණයෙන්ම දැන් කව කරලා තියෙන්නේ. ඒකේ හැම ගුරුවරේ හැම ඉස්කෝලේකම වගේ පස් දෙනා පස් දෙනා විතර ගෙනල්ලා පුහුණු කරලා තිනවා. විශාකායක, දේවිබාලිකායක ඒ වගේ ස්කෝල වලින් පුදුමාකාර දියුණුවක් තියෙනවා. ඒකේ ප්‍රොෆෙසර් 60 60 ගෙනල්ලා විශාකායකේ එක දවසයක් කරා මේ ළඟ දවස් දෙකේ එකක් කරා. ඊට පස්සේ ඉස්කෝල වල තියෙන වෙනස්කම් ඇසෙස් කරන්න බෑ. නමුත් ඒ ගුරුවරු සහ දීමාපියෝ කියන කතා අපි දැනට ප්‍රධාන වශයෙන් කරන්නේ මේ මම ඉන්න නිසා දොම්පේ. දොම්පේ තමයි ගම්පහ තිබුණ දුර්ලභම දිස්ත්‍රික්කේ. මේ ඊයේ ප්‍රදා ලංකා මේ මං කියන්නේ මේ සතිපාසල නිසා වුණයි කියලා අපි ඒක ඔප්පු කළත් නැහැ. ශිෂ්‍යත්වයේ හතරවෙනි තැනට පාසල තියෙන ළමයි දෙන්නේ 190ට වැඩිය ගත්ත මෙච්චර ළමයි ඉන්නවයි කියලා අධ්‍යක්ෂකතුමිය ඇවිල්ලිවලා අනිත් අධ්‍යක්ෂකවරුන් අතර කිව්වා ධම්මජීව හඳුරෝ බෑ කිව්වා 43ටම කරන්න ධම්මජීව හඳුරෝ ඉස්කෝලින් උස්කෝලට යමින් ටික ටික කරලා හිටියේ මම තමයි වුණාවෙන් කෙරුවේ මට හැබැයි පුද්ගලික වශයෙන් සම්බන්ධයට බැරිනවා අද ගම්පා දිස්ත්‍රික්කේ හොඳම කලාපේ බවට අපි පත්ලා තියෙනවා කියන්නේ. ඉතින් වැහෙනකොට මිනිස්සු පුළුවන් තරම් ඉක්මනට සතිපාසල ගෙන්න ගන්න හදනවා. ඒ නිසා ගම්පායි කොළඹයි දෙක මේ දවස්වල විශේෂයෙන් වෙන්නේ කොළඹ තියෙන ප්‍රධාන දහම් පාසල් 25කය 10ක් තෝරාගෙන තියෙනවා. ඒ 10 ගිය සෙනසුදා වෙනකොට ගංගාරාමේ වැඩ ඉවර කරාම හිතන්නේ. පුළුවන් තරම් කරලා තියෙනවා. දැන් කැලණි බල මණ්ඩලයේ තාම්පත 43ක ඔක්කොම ළමයි මම හිතන්නේ 25000ක් විතර ඉන්නවා. ගුරුවරුම 3000ක් විතර ඉන්නවා. ඒ ගුරුවරුන්ට කරන්න හදනවා දැන් 100 විතර දාලා දවස් ගානක වැඩපිළිවෙලක් එතකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අමතරව දහම් පාසල් ක්‍රමයටත් යන්න හදලා. ඒතර වවුනියාව ආදී බිෂොප්ලා කීලෙවල තියෙනවා ඒගොල්ලන්ගේ ඉරිදා ස්කෝටත් මේක ගෙනත් දෙන්නේ කියලා. මේ ළඟදී තිබුණා කාඩිනල් කුරේ නැති වෙච්ච එකට තිබුණු ಗುಣසමරු උත්සවය රංජිත් පීතුමාගේ මූලිකත්වයෙන්. ඒකෙදී දේශනාව කෙරුවේ පාද අයවන් ඒ කාඩිනල් කුරේගේ දේශනා ගුණකතනේ ලියන්නේ ඉස්සෙල්ලා ඉවර කරන්න ඉස්සෙල්ලා අපිට පණිඩක් වෙලා තියෙනවා මේකට සතිපාසල ගැන වාක්‍ය දෙකක් දාලෙවන්නේ කියලා. ඒ අධ්‍යාපනයේට කරපු සේවය ලියලා ඒ කරගලා ලබා ගන්න බැරි වෙච්ච සේවය අද සතිපැසලින් වෙනවයි කියලා කතා ඉවර කරලා පස්සේ දැන් ඉන්න මල්කම් රජෙත් පියතුමා කියවලු අයිවන් පියතුමාට කතා කරලා ඔබතුමා දැන් මේ වෙනකම් මහන්සි වුණේ මේ උත්තරේටනේ දැන් අද ඉඳලා නිදා සම්පූර්ණ සතිපැසල කරන්න කියලා. බිෂොප් ටීචින් සෙක්ෂන් එකට මම ගිහිල්ලා කෙරුවා. එතන ඉන්න අඬගාන ආපු පාද මට කතා කරේ අපේ හාමුදුරුවෝ කියන්න අවසර දෙන්න අපේ හාමුදුරුවනේ මමත් ඉගෙන ගත්තේ පිරිවෙනක මගේ ලොකු හාමුදුරුවෝ අසවලා මයි හොඳම විෂය බුද්ධ학ම ඊට පස්සේ එයා දැල්ලියලා තියෙන අපේ කොන්ෆරන්ස් එකට ලිපියක් බයිබලේ තියෙන සතිය ලියවිලා තියෙන තැන් සතිය පැත්තෙන් බැලුවොත් බයිබලයේ ලියවිලා තියෙන හැටි ඒක ගරදියට කියවලා තියෙන හැටි මෙන්න මේක තමයි යේසුස් වහන්සේ කියලා තියෙන නමුත් අපිට කියලා දුන්න වෙද එකක් දැන් අපි වළිනවා ඔබ වහන්සේ කියපු ක්‍රමයට ඉතින් අපිට පුළුවන් නම් කුරානෙත් ඔය විදිහට පරව පටලගන්න ඉවරයි අපිට ඒකට දෙම දෙමුළු මරන්න ඔක්ක කවුරක්වත් ඕනේ අපිට කියලා තියෙන ඒගොල්ලන්ගේ ආගමේ තියෙන ටික දැන් අපේ බුද්ධ ආගමේ තුනට එක එකක්වත් කරන්නේ නැහැ අපේ බුද්ධ ආගමේ තිබුණාට එක එකක්වත් කරන්නේ නැහැ කරන්නෙම විකාර. ඉතින් මේ විකාර කරනවායි කියලා මම මුස්ලිම් මිනිසෙක් වුණා නම් ඕගොල්ලෝ මට ගහනවා. මම අවුරුදු 30ක් වැඩි මහානකම් කරපු එකනේ. අවුරුදු 40ක් භාවනා කරපු කෙනෙක්. සතිය වඩ. ඒ නිසා මට කියන්න කවුරක්වත් එන්නේ නැහැ. පිනේ පුඹට එන්නේ නැහැ මම ගාට. එල මොකද මම මේ අවුරුදු 30ම දැකලා පිස්සු කෙලිනවා දැකලා තාම සිවුරු ඇරියේ නැහැ මම. මෙච්චරයි මට කියන්න තියෙන්නේ. මගේ දක්ෂකම එතන තියෙන්නේ. මේ මේ විකාර මොනවා දැක්කත් මම කවදා සිවුරු අයින්නේ මොකද මම ඕවා දැකලා දකින්න ඉස්සලා භාවනා කරලා තිබුණා. දකින්න ඉස්සලා දැනගෙන ගියේ. එහෙනම් මේ දකින්න විකාර මං වගේ මේ මේ ඉස්සරහා බලන කෙනෙකුට කිසිම උනන්දුකාරක දෙයක් නැහැ. ඒත් කරගෙන යන්න පුළුවන් නම් මං හිතන්නේ කතෝලික සභාවේ මුස්ලිම් මිනිස්සෙක් ඇවිල්ලා කතා කරනවා. අපිත් එක්ක ඒ මුස්ලිම් ලේඩිස් කොලෙජ් එකේ ප්‍රින්සිපල් ලැබිලා කියනවා මට නම් සතිය තේරෙන්නෙත් නෑ බුද්ධාගම තේරෙන්නෙත් නෑ හැබැයි ස්ලෝලි මයින්ඩ්ෆුලි සයිලන්ට්ලි ලං අත්‍යවශ්‍යයිලු පඩිපෙළ බහිනකොටත් මේ තරපු පෙළ බහිනකොටත් තට්ටු දෙක දෙකලු බහිනවා මහත්තයා කිව්වලු ඕක කඩාන වැටෙයි මෙහිමීට බහපන් කියලා ඊට පස්සේ මහත්තයා කියනවලු ස්ලෝලි මයින්ඩ්ෆුලි සයිලන්ට්ලි නම් එතෙන්ට ඵලයන් කියලා දැන් එනෝන එනවා අපි කොන්ෆරන්ස් එකට කතා කරන්න මුස්ලිම් ඉතින් ඒ හැම කෙනාටම මේකේ කොතනකින් හරි අහුවෙලා තියෙන කොනක් මනුස්සකමත් එක්ක. ඉතින් ඒකට හරියට මට කියනවා මේ ඔබ වහන්සේට වැඩි ලේසි ඔබ වහන්සේ බෞද්ධ නිසායි කියලා. 70ක් 74 ලංකාවේ බෞද්ධනේ. මං කිය අමාරුම කොටස ඒ ටික තමයි කියලා. ඒකෙම සංඝයා. මොනවාක්වත් නැහැ ණයට අඳුකොල වගේ. මේ භාවනා කරනවායි කියලා සතිය පිනනවා කිව්වහම දැන් ටික ටික ටික ටික කවුරුත් වගේ එමෙට එමෙට දැන් මේතර කරලා මේ තිබිලා ඉවරච රිට්‍රීට් එකට මෑණිවරු 71 දෙනෙක් හිටියා. සංඝයා වහන්සේලා නම නමයි ඔක්කොම 80ක්. ඉතින් පුදුම සතුටක් ඇති වෙනවා 161 වෙනි රිට්‍රීට් එක. මුළු ශාලාවම හදන්න වීදම් කරපු ගාන වටිනවනේ. අපි හැම අවුරුද්දෙම දැන් දෙකක් කරන්න යනවා භික්ෂුන් වහන්සේලාට විතරක් මේ පැවිදි ඇත්තන්ට විතරක්. ඉතින් දැන් කියනවා ෆාදර්ස්ලටත් එකක් දෙන්නයි කියලා. ඉතින් අපි කිව්වයි මීටිකල තියන්න තු අපි ඒකට සුදුසු තැනක් කරගෙන යන් කියලා. අනේ ඒ රැල්ල ගන්න කොළඹ දහම් පාසල් ටික එන්න ඕන. ඒ ඒ ඒ සංවිධානය කළ දෙන මහත්තයා ඒ දහම් පාසල් 24ම වගේ ලොකු ස්වාමීන් වහන්සේලාට දානයක් දීලා කළු ඔබ වහන්සේලා 24ම ඒකාන්තෙන් අපායි. කතා කරන්න දෙයක් නැහැ දැන්වත් ගොඩ ගන්න බෑ. මම ඔබ වහන්සේත් ඔකත්ෙත් එක්ක ඉඳලා වව් කරපු මිනිස්සෙක් මම යන්තම් ගොඩ ගියා. මං හිතනවා සතිය ඉගෙන ගන්න නිසා එකක් කරත හැකි තාම්පාසල් ළමයි ටික දෙන්න. ওই බෝධිය විකුණන කණේ කයි පිරිත් නූල විකුණන කණේ කයි පිරිත් වතුර විකුණන කණේ කයි හාමුදුරේ පොඩි බවක් නෙවෙයි. යාමුතු හරි බයයි. පුදුම බයයි. දැන් 25ම කරන්න දීලා තියෙනවා. අපිට කරගන්න බෑ මොකද හේතුව ගාක්ස් ඕන කරනවා මේ පුහුණු කරුවෝ. නමුත් අපි කරන්න හදන්නේ මේ දහම්පසල් ගුරුවරු ගෙනල්ලා කැලණි පන්සල අපිට දෙන්නම් කිව්වලු 100 ගානේ දාන්න පුළුවන්. එතකොට 100 100 100 කාලයක් කරනකොට යම් ප්‍රමාණයකට යන්න පුළුවන්. ඒ නිසා කොළඹ තමයි ගොඩක් අපි ගහන්නේ. ඒ ඒ කොළඹට ආදරේ නිසා නෙවෙයි. ඇත්තටම යන්න ඕනේ දුප්පත් දරුවන්ට. එහෙම නැත්නම් දොම්පෙට යන්න ඕනේ. ඔක අනුරාධපුරයට යන්න ඕනේ. පොළොන්නරුවට එව්වයි තියනවා. නැවත රට ගණන් ගන්නේ කොළඹට ගැහුවොත් නේ. එනිසා මේ නම්බුකාර ස්කෝල් වලට ගහන ඒ ළමයි ඒකට කියපුවම ඒගොල්ලෝ කාට කාටත් කියනවා මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා. අර පොඩි ළමයින්ට ගාමි දොම්පේ ළමයි කිව්වට ඒ ළමයි වැඩ කරගෙන පැත්ත කරලා නිකන් එන. ඒ ළමයින්ට අර ජනමාධ්‍ය වශයෙන් අඩක් නැහැනේ. ඒ නිසා කොළඹට ගහන්නේ හිතු මහරතනන්ත ඇවිල්ලා දේවානාපිච්ච සජ්ජරොන්ට ගැහුවානේ. අනුලපිච්චවට ගැහුවානේ. ඒක රටට ගැහුවා වගේනේ. ඒ නිසා මම මේ දවස්වල පුතුම මේ කාර්ය බහුලව ගත කරන්නේ. එක තැනක ඉන්න බෑ. හරිම ඇඟට අමාරුවෙන් යත කරන්නේ මොකද ඇවිදලා ඇවිදලා ඇවිදලා මහන්සියලා. ඉතින් මම මේ කියන්නේ මහන්සිය ප්‍රතිඵල තියනවා කියන්නේ. මෑණිය මොකද කියන්නේ? අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මට අද අධ්‍යක්ීමක් භාවනාවෙන් ලැබුණා. ඒක පොඩ්ඩක් විස්තර දැනගන්න කතා කරේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනාව කියලා මොනවදෝ ටිකක් මෙච්චර කල් කරලා තිබුණා. ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනකට සහභාගී වෙලා අත්දැකීමක් කවදාකවත් ලැබලා නැහැ. සුබෝදාරාමයට ගිහිල්ලා නැහැ. අවසරයි අපේ හාමුදුරනේ මේ දවස් ටිකේම මම භාවනාවක් කියලා කරේ මෙතෙන්ට ඇවිල්ලා ඉඳ ගන්නවා ඉඳගත්තට පස්සේ අවට සද්දත් එක්ක ගැටෙනවා එහෙම නැත්නම් මේ කකුල් අමාරුව හැදෙනකොට ඒවත් එක්ක ගැටෙනවා සිතවිලිත් එක්ක ගැටෙනවා අපේ හාමුදුරනේ මම පැය භාගයක් විතර ගියාට පස්සේ ඔබ වහන්සේ දිහා හොරෙන් බලන දැන් නායක හාමුදුරුවෝ දැන් මේ ඉවර කරන්න ළඟයිද එහෙම නැත්නම් වේලාව දිහා බලනවා අපේ හැමදෙරුනේ මට දැන් වේලාව ගත කරන්න බෑ මහා දීර්ඝ කාලයක් යනවා මේක මොන කරදරයක්ද දැන් මෙච්චර දවසක් මං ගැටි ගැටි ගැටි ගැටි ඉන්නවා මට භාවනාව වැඩුන්නේම නැහැ අද උදෑසන අපේ හැමදෙරුනේ වෙනදා වගේ මේ විදිහට ගැටෙනවා සද්දත් එක්ක ගැටෙනවා ඩොඩ් ඩොග් ගාලා පාරේ සද්දේ මගේ කනේ තියනවා වගේ නේද කියලා ඔන්න එතන තදෙදම ගැටෙනවා ඊළඟට මේ සිටිවිලි හිතන්න බැරි තරම් දේවල් එනවා. ඒවත් එක්ක ගැටෙනවා. ඊළඟට මෙතන දැන් මේ මේ උන්වහන්සේ ඉදිරියෙන් ඉන්න නිසා අපේ ලොකු මෑණියන් වහන්සේ කව කකුල එහෙම දික් කරන්න එපා. බුද්ධ පූජා වේලාවටයි භාවනා වේලාවටයි සංසුන් ඉන්න ඕනේ. කකුල දිග අරින්නත් බෑ. දඬු කඳේ ගැහුවා වගේ තමයි අපි හඳුන්නේ. ඉතින් මෙතනදී ලොකු <laughs> හැම පැත්තෙම දැන් ඔන්න මම ගැටෙනවනේ නායක හම්දුරෝනේ අවසරයි. ඊට පස්සේ දැන් මට වැඩෙන්නෙම නෑ. දැන් අද මේ ටිකත් එක සටන් කර කර ඉන්නකොට මට මතක් වුණා ඔබ වහන්සේ ඊගොර ඊතලයක් විදපු මිනිස්සෙක් ඇත මම මමත් මේ ඊතලෙන් පහර කරන එක ඊතලෙකින් නෙවෙයි දක්ෂ වාරයක් දැන් පහර කරනවා නේද කියලා මම හැම හැම දෙයකටම බැලුවා ස්වාමීන් වහන්සේ හේතුව මොකද කියලා. එතකොට මට හිතුණා ඇයි මේ මම පැත්තක තියෙන සද්දයකට ගැටෙන්නේ? ඇයි මම මේ මගේ තියෙන වේදනාවල් අල්ලගෙන ගැටෙන්නේ? මේවා මට අයිති දේවල් නෙවෙයි. ඊට පස්සේ මම <clears throat> මේ සීතුවිලි එන්ට එපා කියලා ගැටෙන්න ගැටෙන්න නායක හඳුන්නේ වෙනදට වඩා එනවා එනවා මම හිතාපු ගන්න නැති විදිහ අමූත සීතුවිලි එන්න ගන්නවා. ඊට පස්සේ මම මොකද කරේ මේවා කිසි දෙයක් වැඩක් නැහැ නේද කියලා මම නිහඬවම දැන් මේවට ප්‍රතිචාර දක් සිතවිලට ප්‍රතිචාර දක්වන්න යන්න යන එක හැමදෙරේ මට තව තවත් එනවා මේව කන්ට්‍රෝල් කරගන්න බෑ. ඉතින් මේක අතපය කැක්කුමත් එනවා සිතවිලිත් එනවා වෙලාව ගත වෙන්නේ නැහැ කියලා එතන ගැටෙනවා. ඊට පස්සේ මට හිතුණා මේ කිසිම දෙයකට ප්‍රතිචාර නොදක්ව මං ඉඳලා බලමු කියලා. මේ ඔක්කොම ප්‍රති මේ සිතුවිලි තියෙන මම මේ සංකල්පයක් ගොඩනගාගෙන මේ සංඥාවකට පැටලිලා නේද කියලා. නිහඬවම ඉඳගත් නායක හඳුරුනේ ඊට පස්සේ එහෙම ඉන්නකොට මට නොදැනීම මගේ කය සංසුන් වෙගෙන ටික ටික අවට ශබ්ද වල දැඩි දෝංකාරයේ තුනී වීගෙන යනටත් ඒ සිතුවිලි එන ගතිය ගොඩක් දුරට අඩු වෙන්න ගත්තා. අර වේදනාවත් බොහෝ දුරට අඩු වුණා. ඊට පස්සේ එහෙම ටික වෙලාවක්ම ඉන්නකොට හුස්මට මං හිත යොදවුවා. හුස්මට හිත යොදාගෙන ඉන්නකොට මේ කයේ සැහැල්ලුවක් දැනීගෙන ආවා. පස්සේ ඒ සැහැල්ලුවත් එක්කම හිටියා. සිතුවිලි අමුතුවෙන් පීඩාවටපත් උන්නේ නැහැ වේදනාව පීඩාවටපත් උනේත් නැහැ එහෙම ඉන්නකොට ස්වාමීන් නායකවන්දනේ මගේ පපුව ටිකක් වෙලා ගියාම සංසුන් ස්වභාවයෙම තිබුණා පපුව හිර කරගෙන එන ගතියක් දැනුණා දෙපැත්තට ඔළුවෙන් ඉස්සලා මෙම කැරකෙන ගතිය වගේ ආව ඔළුව වටේ රවුමට කැරගෙනා වගේ ඊළඟට පපුවට තදබල විලිකාගෙන ඉන්නා වගේ දැනුණා කකුල් දෙක අතපය ආදී ගැස්සෙන කම්පන රිද්මයන් දැනුණා ඒව දිහාටත් ප්‍රතිචාර දක්වන්නේ නැතුව නිහඬම බලන් හිටිය නායක හම්දුනේ මම මම දැන් මගේ හුස්ම නැති වුණාද කියලා පපුව හිර වෙනකොට මං හුස්ම ගන්න වීර්ය කරා නායක හම්දන්නේ හුස්ම ගන්න බෑ. ඊට පස්සේ මං හිතන්න ගන්නකොට හිතවිලි එන්නේත් නැහැ. ඊට පස්සේ මම ඉන්නේ කොහෙද කියලා බලනකොට ආසනෙත් ඉඳගෙනද නැත්නම් බිමද කියලාත් මට තේරුනේ නැහැ. හැබැයි මම ස්පර්ශයේ මේ ශරීරයේ ගැටෙන ස්වභාවය මට දැනෙන ස්වභාවයක් තිබුණා. ඒත් ඒ වගේම හුස්ම එන්නේම නැහැ ස්වාමීන් වහන්සේ. හුස්ම නොදැනීම ගියයි එහෙම ඒ ඒ කම්පන ස්වභාවයෙන්ම මම ටිකක් වෙලා බලන් හිටියා. ඒක අර ගැස්සෙන පුදුම විදිහට ඒක කවදාවත් මම අත්දැකීමක් ලැබපු කෙනෙක් නෙවෙයි. කම්පනේ දැඩිව අර කකුලට මේ කකුලට මාරු වෙවි දැනෙන්න පටන් ගත්තා. එහෙම මේක සංසිඳිලා ගියා නායකනඳුරනේ ඊට පස්සේ ඒ ඒ ස්වරූපෙම ඉන්න හැකි වුණා. කකුල් දිගාරින්න ඕනිකමක් තිබුණේ නැහැ. මට කකුල් දතපය තියෙනවද නැද්ද කියලා දැනුනේත් නැහැ. ඒව ගැන හොයන්න උවමනාවක් තිබුණේත් නැහැ. අවට සද්දත් මට බාධකයක් බව දැනුනේත් නැහැ සිතවිලි දැන් මං සිතවිලි ගැන හිතන්න හදනවා නායක හැමදෙර මට සිතවිලි එන්නේ නැහැ ඇස් අරින්න හදනවා ඇස් අරගන්න බෑ කය සොලවලා බලන්න හදනවා මං කොහොමද අත් දෙක තියාගෙන ඉන්නේ එහෙම නැත්නම් මං ආසනේදී ඉන්නේ කියලා බලන්න හදනවා මට ඒක ගන්න බෑ ගල්ලෙලා වගේ ඒ ඉරියව්වෙම හිටිය මං හිතන්නේ මේ අවට ඉන්නවද මම තනි වුණා වගේ දැනුණා අවට පිරිසක් ඉන්නවද කියලා නායක හැමදෙර මට තේරුන්නේ නැහැ එහෙම ඉන්නකොට ඒ සංසුන් ස්වභාවයෙන් හිටියා. ඊට පස්සේ මේ පිරිසත් මම හිතන ඉවත් වෙලා ගියා මම ඒ මොකුත් දන්නේ නැහැ. ඒ ස්වරූපෙම හිටියා. ඊට පස්සේ මනසට මොකුත් මේ එන්නේ නැහැ දැනෙන්නෙත් නැහැ සිතවිලිත් නැහැ මොකුත් ස්වරූප වශයෙන් එන්නෙත් නැහැ. ඒ ස්වරූපෙම ඉන්නකොට අවසානයේදී ටිකක් වෙලා ගියාට පස්සේ නැවතත් යන්තම් යන්තම් අවට සද්දවලට මගේ අවධානය යොමු වුණා කය දැනෙන්න පටන් ගත්තා මට ඇස්සරින්න ඕනි කියලා හිතිලා යන්තම් එකවරම බැරි වුණා ටිකින් ටික ඇස්සරලා බලනකොට මම හිතන්නේ විනාඩි ඔබ වහන්සේලා මෙතනින් වැඩම කළා විනාඩි 35ක් කාලය තුල ඉඳලා තියෙනවා නායකම්තුනි මෙතන මම අමුලා වීමක් වුණාද මේ මාර්ගයේ වැරදි මාර්ගයක්ද මොකද්ද මේ සම්පූර්ණයෙන්ම වැරදි දැන් හොඳටම පිස්සු ප්‍රශ්නයක් නැහැ. ඒ උනාට ඒක ගාන නැවල ඉන්න. ඉන්න ඔක්කොම පිස්සෝ. අපි එක පිස්සන් කොටුවේ ඉන්නේ නිසා ගාලල්ලා. ඔය දෙයක් උනේ නැත්තම් තමයි අපි සමාජිකත්වය දෙන්නේ. ඔය එකක් දෙයක් කළා පිස්සු කෙලියට පස්සේ පූර්ණ සමාජිකත්වය දෙනවා. උිට ඔයගේ යන් ඔයාට තරුංගලේ නූල කඩලා මෙයන්ඩ ඕන. එහෙම නැත්නම් ওই භාවනා කවදාකවත් හරියන්නේ නැහැ. නූල කඩලා යන්න අරින්න ඕනේ. නූල අතේ තියෙනකන් අපි ගසගතයි ඉන්නවා. යන්න අරින්න ඕනේ ආතබූත නැහැ මොකක්වත් නැහැ කම්මෝගෝ චිකාගෝ කියලා යන්න අන්න එකයි තියෙන වයස මදි මට පේන තාම. <laughs> ඔය එක්ස්පෙරිමන්ට් එක හම්බුනේ නෝමගේ ගිහිල්ලා දැන් අපිට ඇත්තටම නායක හම්බුනේ මේ භාවනා ප්‍රායෝගික වුණේම නෑ ස්වාමීන් වහන්සේ අපි පන්සල් වලට කොටු වෙලා හිටියා. මේ භාවනා පැත්ත මොකද්ද කියන්නේ මොනවද කරා? ස්වාමීන් වහන්සේ භාවනා කියලා කරා. නොකරත් හිටියේ නැහැ මේ. නෑ ඒ ඔක්කොගේම ප්‍රතිඵල තමයි ඕක කාට හරි කියලා දෙන්න බලන්න ඕක එක සැරෙන් ගන්න හැටි කියලා දෙන්න උත්සාහ කරන බලන්න කාටවත් කරන්න මුල් වැරදි ප්‍රමාණයක් කෙරෙන්න ඕනේ. ඒවට කද්දාකවත් බනින්න එපා. ඒ වැරදි ටිකෙන් තමයි අපි ඒ වැරද්දට සාපේක්ෂව නිවැරද්ද තේරුම් ගන්න. අපි හිතනවා එකවර මේකට යන්න ක්‍රමයක් ඇති කියලා. අපි ඉස්සලා මෙහෙදි කරා පොඩි ළමයින්ට අවුරුදු 19ද 19 ළමයිට වගේනේ. පොඩි උන කෙරුවා තුන්වෙනි දවසේ මට බැන්නා. එකක් ලීලා වෙලා තිබුණා මේ ඕක කෙලින් කියන්න තිබුණ සාන්තර මේ අන්තිම දවසේනේ කියන්නේ කියලා. පස්සේ මම ඒකෙල්ලෙන් කොටු කරලා ඇහුවා දැන් උඹ කියලා දෙනවා නම් දැන් කෙලින්ම යන්න කොහොමද කියලා දෙන්නේ කියලා. ඒක බයිනෝ මේ බාස් තුනක් ගිහිල්ලාලු ඒකට තේරුනේ. ඊට පස්සේ මං කියනවනම් කෙලින් මෙන්න මේකයි කියන්නේ කියලා මං කෝ කාටද තේරෙන්නේ එහෙම කිව්වා. අර මුලින් පරිප්පුවක් කන්න ඕනේ. ඒක කන්න නැතුව බෑ. ඉතින් ඔක්කොමලා හිතනවා මේක කෙටි ක්‍රම වලට කරන්න. එහෙම නැත්නම් එක රැයෙන් කරන්න. එක කද්දාකවත් කරන්න එනම් මොකටද මේ සරුවචනන්තේ සාරසංඛ්‍ය කල්පලක්ෂය පෙරම්පොළ අවසාන භාගයේත් භවයේ අවුරුදු 6ක් පිස්සු ගෙලියනේ දුෂ්කරවතක් පිරුවනේ ඉතින් අවධාන භාවයේ මේ ඔක්කොම සම්පූර්ණ වෙච්චලා ඉතින් අපි තව මදිනේ කාලා තියෙනවා අවුරුදු 6 මදි අපි වගේ කට්ටියට ඒ නිසා ඔය ඔක්කොම තියේදී ඉදිරියට යන්නේකට තේ වඳින්න ඕනේ මේ කිසිම ප්‍රතිඵල තියේදී ඉදිරියට යන එකට කතා කරන්න දෙයක් නැහැ. කිසිම ප්‍රතිඵලයක් නැතුව. ඉදිරියට යන්නේක මල් තියලා වඳින්න වටිනවා. අපි කරන්නේ ඒකට තුක් නොදකින් කියලා කියනවා. එහෙම තියේදී අනේක විතරයි අපේ බුදුහාමර කියලා තියෙන ගෞරවය කියන්නේ. කිසිම ප්‍රතිඵලයක් නැහැ. හැබැයි අරින්නේ අපි හැම වෙලාවෙම පුරුදු විදිහට කරගෙන ඕන ගිකම එක පාරටම ඔය වගේ මල පිපුණා වගේ එනවා. ඉතින් අපිට බෑ ඕක විතරක් අරගෙන වෙන් කරන්න බෑ. ඒ නිසා අර මුලින් වරද්දාගත්ත ටික තියාගෙන ඒ කියන්නේ සරුවචාන්සෝ ජාතක කතා ටික කියලා දෙන්නේ. මම මේ මේ ජාතකයේ මෙන්න මේ මේ තැන් වරද්දලා තියෙනවා කියන්නේ. එදා ඒ හිටියේ මම තමයි මේ දැන් මේ උඩ නැගලා මේ අයියා වගේ කතා කරන්නේ කියලා අන්තිමට සංසන්දනයක් දෙන්නේ. ඒ ඒ කරපු කෙනා තමයි මේ මම මම මේ මම නොවෙම් දෝ මම වෙම් දෝ කියලා කියන ඒ වගේ අපි භාවනා කරන්න ඕනේ හරි ගියාට පස්සේ අපි සතුටෙන් බෙදා ගන්න ඕනේ හැබැයි ඒකට අර නරක ටික දැම්මේ නැත්නම් රස නැහැ කතාවේ ඒක හරියට අර උම්මලකට ටිකක් දානවා වගේ මානුෂික ඒ නිසා නැවත නැවතත් ඕක අනිදාසේ හම්බෙන්නේ නැති වෙච්ච ආයෙ වහකන්න හිතෙනවා. දැන් ඔය ඔය ඔය ඔයිච් එක ආයෙන්නේ නැහැ. ඊට පස්සේ හිතන යකෝ බලපු එදා ගලව ගන්න බැරි තරම් තිබුණා. ඉලව ගන්න බැරි තරම් තිබුණා. දැන් බලපන් ආයෙන්නේ නැහැ කියලා ආයෙ වහකන්න. ඊට පස්සේ ආයෙ රවුම කරකවන කියලා ආයෙ පෙන්නනවා. ඉතින් ඒ වගේ තමයි. ඒ නිසා මේ අප්‍රත්‍යතේ වීර්යයෙන් කරන කෙනාට ලොකු සාන්ති ඉන්න කාලේ කියන්නේ මේ මිනිස්සයා දොස් කියනවා. ගලෝරි මිසු දොස් කියන මේ පිස්සුද මේ මිසුල බැරි දේවල් කරනවා කියලා දෙවියෝ බ්‍රහ්මවරු වඳිනවලු. මේ මොනක්වත් ප්‍රතිඵලයක් නැතුව මේ වැඩේ කරනාට නමෝ තේ පුරුෂා ජඤ්ඤ නමෝ තේ පුරුෂුත්තම යස්සතේනා විජානාමි යම්පිනිසාය ජායති. මේ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. මොකටද භාවනා කරන්න කියලාවත් දන්නේ නැහැ මේ මිනිස්සයා. ඒ තීතියත් භාවනා කරනවා. ඒ කියන්නේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. මේ නිතිපතා කරනකොට දෙවියන්ට හිතා ගන්න බැරිලු. මොකද මේ මිනිස්සු මේ සල්ලියට නටන්නේ. ලාභයට සත්කාරන්නේ මේ විච්චර ඕනේ ඕනේ බාල්දු වැඩක් කරත හැකිනේ අද. ඉතින් කිසිම ලාභයක් සත්කාරයක් නැතුව මේක කරගෙන යනවා දකින්නකොට දිව්‍යන්න ප්‍රඥාන්ට හිතා ගන්න බැරිලු මේ මිනිස්සයා මේ මොන තරම් කැපකිරීම ආජානීය පුරුෂයා කියලා කියන්නේ. ඒ මේ පුරුෂාජන පුරිසුත්තම උත්තම පුරුෂයයි කියන්නේ. ඒ නිසා නැවත නැවතත් ඒක කරලා ඔය මෑනියෝර පිස්සු කෙලින ප්‍රමාණය මෙතෙකයි කියලා නෑ. සෑහෙන මෑනියෝර ප්‍රදේශයක් මම ආශ්‍රය කරනවා කොච්චර වුණත් මම අතාරින්නෙත් නෑ කරනවා. ඒගොල්ලන්ගේ තියෙන හරියට අර පාර තේරෙන්නේ නෑ ඉති හැටිනේ. ඉතින් ඒ වුණාට කරලා කරලා කරලා එක එක හරි ගොඩ දාගත්තොත් පුදුමාකාර ප්‍රදේශයක් ඉන්නවා අද මේ අද්දරට ඇවිල්ලා. දැන් ඉන්න මෑණිවරු දෙන ආදර්ශය හොඳ නෑ. හොඳ නෑ. ඒකයි අනික් කට්ටිය මොෙන්නේ නැතුව ඉන්නේ. එකෙක් දෙන්නේ කරි නැගිටලා බහලා කතා කරනවා නම් මේ ඉන්නවා කෙල්ල මන් දෙන්නා ලෙලි ගහලා ඕන තරම් ඕනෙලා. අම ගහලා ගන්න එක විතරයි තියෙන්නේ. එන්න බලාගෙන ඉන්නවා මේ ගියේ ඔක්කොමලා චරිචුරු. චරිචුරු බෑ. අපි යන්න ඕනේ සිංහ පැටව වගේ. සිංහ මේ බුදුහාමරෝ කියන්නේ සාක්ෂි දීතා. සෞත්තුයි බුදුහාමරණ සෞත්තුයි චරිචුරු ගානේ. මොනවා බැරි වුණත් කියන්න එපා. හරි ගිය දවස් විතරක් එනවා මෙච්චරක් රාත්තල් ගන්න කාලා තියෙනවා. හැබැයි මට මෙන්න මේ යන්න පුළුවන් වුණා කියලා ඕක නෙවෙයි නිවන් කියන්නේ. හැබැයි ධෛර්යයක් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඔයගොල්ලෝ වෙච්චාම කොලේ කරනවා ලියලා හරි තියාගන්න. නැත්නම් සභාවට කියන්න. ඒකල ආයෙසරයක් ඒ දේ ලබා ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන එකයි තියෙන්නේ.